දේශනාවලියට අහුම්කන් දුන්නේ. ඉතින් ඒකෙදී අපි සූත්‍රය පිඩු පින්ඩාර්ථයේ වශයෙන් නැත්නම් කෙටි අර්ථයේ වශයෙන් සූත්‍ර ආරම්භයේදී ਸਰුවචනාංශයේ දේශනා කරපු පාඩේ තමයි දිගටම තේමා වශයෙන් තියාගත්තේ. ඒකෙදී ਸਰුවචනාංශයේ විසින්ම තවත් නුවර මිගාර මාතු පාසාදේ ඒ කියන්නේ විසාකා මහෝත්සසිකා විසින් කරන ලද ප්‍රාසාදේ භික්ෂුන් වහන්සේලා සමග වැඩ ඉන්න අවස්ථාවක ඒ රැස්වෙච්ච ඊසිවණක් පිරිස ඉදිරියේදී ඒ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මානි ඔබලා විසින් මේ කුසල ධර්මයක් ඒ ආර්ය වූ නිවනට තුරු දෙන්නා වූ සම්බෝධි පක්ෂීය ධර්ම වඩන මේ මහාන ජීවිතේ නැත්නම් මේ ආද ආධ්‍යාත්මික ආගමික ජීවිතය ගත කරන්නේ මොන පරප්පරෝජනයක් සඳහාද මොන දෙයක් සඳහාද කියලා යම් කිසි කෙනෙක් ප්‍රශ්න කළොත් ඒ කෙනාට මෙන්න මෙහෙම උත්තර දෙන්නයි කියලා. මොකද්ද මම මේ ලෝකයේ තියෙනා වූ द्वේතාවය පිළිබඳව, ද්විත්ව භාවය පිළිබඳව ඇති හැටිය දැක ගන්නයි මම මේ මහානදම් පුරන්නේ. මම මේ භාවනා කරන්නේ. මම මේ ආගමක ධර්මයක යෙදී ගත කරන්නේ කියලා සීල භ්‍රමචාරියේ පරමාර්ථය. ඇයි අපි මේ භ්‍රමචාරිය ජීවිතයක් පැවිදි ජීවිතයක් භාවනා ජීවිතයක් ආගමික ජීවිතයක් ගත කරන්න කියලා වෙනත් අර්ථකථනයක් සරුවචාන්තේ මේ සූත්‍රයේදී දෙනවා. ඉතින් ඒකෙදී ඒ pāli වචනයක් එහෙම නැත්නම් තාක්ෂණික වචනයක් තමයි පාවිච්චි කරන්නේ ද්වේතානුපස්සනා කියලා අනුපස්සනාව කියලා කියන අනුව බැලීම කියලායි කියන්නේ මේ ලෝකයේ ඇති හැටිය අනුව බලනකොට ඒක දෙකකට දෙබිඩිව ද්විත්ව වෙලා තියෙනවා. ඉතින් ඒක සාමාන්‍ය මේ වාගේ බුදු කෙනෙක්ගේ උපදේශයක් නැතුව බැලුවොත් ඒක එකම සත්‍යයි කියලා වගේ පේන්නේ. නමුත් ඒකේ මට්ටම් දෙකක් තියෙනවා. අපි මෙතෙක් ඉදිරිපත් කරගත් විවරණය අනුව සම්මුති වශයෙන් ලෝකේ තියෙන සත්‍යයත් පරමාර්ථ වශයෙන් ලෝකේ තියෙන සත්‍යයත්. ඉතින් ඒ ආගමක ධර්මක යෙදී ගත කරන්නේ අපි ඒ සත්‍ය දෙකක් බව දැනගන්නයි. එහෙම නොවි ලෝකයේ සාමාන්‍ය ලෝකායත විෂයන් වශයෙන් නැත්තම් සාමාන්‍ය ලෝකයේ මිනිස්සුયો ඇත්ත දැනගන්න අදහසින් කරන දේවට කියනවා අර්ථ සිද්ධිය කියලා අර්ථ ශාස්ත්‍රය කියලා ඒකට ආර්ථික විද්‍යාව කියලාත් කියනවා. ඒකේ යෙදෙන්නේ සම්මුතියයි. ඒකෙදි කරන්නේ අපි යමක්මක් හම්බ කරගන්න එහෙම නැත්නම් දේශපාලන වශයෙන් බලයක් ලබා ගන්න සමාජික වශයෙන් තත්වයක් ලබා ගැනීම සඳහා සත්‍ය හදාරනවා. ඒකට අපි ලෝකායත විශ්කේ විෂයන් කියලා කියනවා ලෞකික ඥාන ලෞකික දැනීම් කියලා කියනවා. සරුවචන් වහන්සේ ලෝකේ කලාතුරකින් පහළ වෙන්නේ අන්නේ ලෞකික ඥාන ලබා ගැනීම සඳහා කටයුතු කරනන් අතරින් විශේෂයෙන්ම ප්‍රඥාවන්තයන් අතරින් එමත්ින් ඒ මගින් පමණක් මේ සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ ආර්ථික නැත්නම් අර්ථ සිද්ධියට එහා ගිය ලෝකෝත්තර පැත්තක් තියෙනවා. මිනිසෙක් විසින් දත යුතු, දත හැකි. අන්න ඒකටත් ඇස්සරෙන්න ඕනේ. ඒකටත් අපි අවදි වෙන්න ඕනේ. එන්නේ ඒ පණිවිඩය දෙන තමයි සරුවචනාංශ ළමක් කලාතුරකින් ලෝකේ පහළ වෙන්නේ. පහළ වුණාට පස්සේ උන්වහන්සේ අනුගමනය කරන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ඒ ජීවනක් පිරිසට වරින් වර සරුවචනාංශේ දැන් මයි පිටිපස්සේ එන්නේ මාව අනුගමනය කරන්නේ මගේ ශ්‍රාවකයන් වෙන්නේ මොකටද කියලා දාන්නවද කියලා වගේ අහන ප්‍රශ්නයක් මේ තියෙන්නේ. බුද්ධ ශ්‍රාවකෙක් වෙන්නේ ශ්‍රාවිකාවක් වෙන්නේ ඇයි කියලා Tamange හිත හෝ ප්‍රශ්නයක් ඇහුවොත් නැත්නම් වෙන ආගමික කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරේ දෙන්න තියෙන්නේ මේ විදියට ලෝකයා එක ඇහකින් බලලා දකින්න සත්‍ය වගේ නේ වරුවත් chance ඇස් දෙකකින් බලලා දකින්න ගැඹුරක් මේකේ තියෙනවා. අන්නේ ගැඹිරත්වය දැක ගන්නයි. සම්මුති සත්‍යයත් පරමාර්ථ සත්‍යයත් දැක ගන්නයි මේ ඉගෙන ගන්න කියලා. ඉතින් ඊට පස්සේ මේ මේ කියන කාරණාව චතුරාර්ය සත්‍ය වශයෙන් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය වශයෙන් අපි තේරුම් ගන්න කොටස සම්මුති ලෝකයටත් නිරෝධ සත්‍ය නිරෝධ මාර්ගය කියන එක ලෝකෝත්තර පැත්තට දාලා මේ සත්‍ය දෙකම උගන්වන්නයි මම ඇවිල්ලා ඉන්නේ කියලා. ලෝකේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය කියලා නතර කරන්න නෙවෙයි. ඒකෙන් නිරුද්ධ වෙලා, ඒකෙන් ගැලවුම් මාර්ගයක් කියලා දෙන්නයි. ගැලවුම් මාර්ගයක් තියෙනවා. ඒ ගැලවුම් මාර්ගෙ මෙන්න මේකයි කියලා කියලා දෙන්නයි මම මේ සර්වඥතාඥානේ සාක්ෂාත් කළේ. මේ ශාසනයක් පිහිටුවේ ඒකේ ඔයත් වැඩ කරන්නේ ඒකටයි කියන එකයි මේකේ අදහස. ඉතින් අපි මේ දවස් 7ේම කලේ ඒ දුක්ඛ සත්‍යය ඇති හැටියෙන් දැනගෙන ඒ දුකට හේතු වෙන්නා වූ තෘෂ්ණා මූලික වූ කෙලෙස් මේ මේවා වශයෙන් අනුන්ගේ වනෙමේ තමන් වශයෙන් මේ වර්තමාන වශයෙන් පහළ වෙනවා නිරීක්ෂණය කරන්ඩ ඒ නිරීක්ෂණය කරලා ඒවා දුරින් දුරවන් කරගන්න උත්සාහ කිරීම පළවෙනි සත්‍ය වශයෙන් ඒ විදිහට ඒ දුක්ඛක හටගන්ම දැක්කා නම් හරි හැටියට දැක්කා නම් ඒ මතින්ම ඒ දුක ගෙවම් කරන්න පුළුවන් ලෙඩක මුල ලෙඩකට හේතුව නිදානේ දැක්කා නම් ඒ මතින් ඒ නිදානේ නැති කිරීමෙන් රෝගේ සුව කරන්න පුළුවන් වගේ නිරෝධ සත්‍යයක් තියෙනවා ඒ නිරෝධය සඳහා යන ආර්ය අෂ්ටාංග මාර්ගයේ සහිත පිළිවෙතක් එහෙම නැත්නම් ප්‍රතිපදාවක් පෙටක් මේකේ තියෙනවා. ආන්නේ විස්තර කරගෙන යනකොට දුක කියන එක අපි බොහෝ විට සම්මුති ලෝකයේ සාමාන්‍ය ලෝකයේ දකින්නේ පිටින් අපිට එන එකක් වගේ. විවිධ කාරණා නිසා පිටින් අපිට එන එකක් වගේ. නමුත් සර්වචන් ආංශේ <coughs> දෙන නිරුක්තිය අනුව අර්ථකතනිය අනුව ඒක පිටින් එන එකක් නෙවෙයි ඇතුලෙන් පිටතට යන එකක් කියන එකයි අවබෝධ කරගන්න තියෙන්නේ. ඒ නිසා අපි මිනිස්සෙක් සතෙක් ස්ත්‍රියාවක් පුරුෂයෙක් කියලා ගන්නකොට ඒකේ තියෙන මේ කය එහෙම නැත්නම් මේ කෙස්වලුවෙන් යට පාතලයෙන් උඩ හැම සීන්දු කරගෙන ඇත්තා වූ මේ කය අපි රූප ධර්ම කියලා ගන්නවා. ඒ රූප ධර්මයේ අපි දන්නේ සැප ලබා දැරීම සඳහා ඒකට දුක නැති කිරීම සඳහායි අපි මේ নানা ප්‍රකාර රකි රසවල් කරමින් ව්‍යවෘත වෙලා ඉන්නේ. නමුත් සරුවච්චන් වහන්සේ අපිට ආරාධනා කරනවා මේ රූපෙම දුකෙන් පහින් එකක් කියලා. මේ රූපය පිළිබඳව තියෙන සම්බන්ධතාවය නැත්නම් මේ රූපස්කන්ධේ රූපකන්ධ කය කියන එක දුකක්. ඒ වගේම ඒ රූප ධර්ම සම්බන්ධ කරගෙන පහළ වෙන්නා වූ අනිකුත් නාම ධර්ම වෙන වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන මේ සේරම අපි සැප ලබා ගැනීමටත් එහෙම නැත්නම් මේ ස්කන්ධ පංචකයට දුක දුරු කිරීමටත් අපි බාහිරේ ව්‍යවෘත වුණාට මේ පහම නයිසાર્ගික වශයෙන් ප්‍රකෘති වශයෙන්ම දුකක් කියන එකයි ඒ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. ඒ නිසා මේ කය අල්ලබදාගෙන ඕනට වැඩිය වෙහෙස වෙන්න පටන් අරගත්තොත් ඒ දේ ලබාලා දෙන්න බැරිකම නිසා දුකක් ඇති වෙනවා ඊට පස්සේ ඒ ඒ විදිහට ඇහි මුණේ තබාගෙන සැප දෙන්න හදපු කයින් යම් ආකාරයක වෙන් වෙන්න වුණොත් අනතුරක් වෙලා අතපය කැඩලා ගියොත් එනතක් ඇහක් අඳ වුණොත් එහෙම නැත්නම් මරණයේදී සියල්ල අතහරින්න වුණොත් විශාල දුකක් දෙනවා. ඒ වගේම මේ වේදනා ස්කන්ධයේදී අපි සැප ලබා ගැනීම සඳහා Tamange පෞද්ගලික සැප ලබා ගැනීම සඳහා ඇති ආශාවට අපි කියනවා කාමච්ඡන්දය කියලා නැත්නම් කාම තණ්හාව කියලා කියනවා. ඊට පස්සේ මම විතරක් නෙවෙයි මගේ අයට සැප දෙන්නත් අපිට ඕනකමක් තියෙනවානේ. මගේ පවුලේ අයට, මගේ ගමේ අයට, මගේ පන්සලේ අයට, මගේ ආගමේ අයට ඒක එක පැත්තකට කියනවා භව තණ්හාව කියලා. යම් ආකාරයකට මේ කාම තණ්හාවෙන් මමයට සැපදී ගන්න බැරි වුණොත් ඉල්ලන දේ ඉෂ්ට වෙන ආකාරයට බලාපොරොත්තු වෙන සිද්ධ නොවුනොත් නැත්නම් මගේ ඇත්තන්ට සැප දෙන්න හදන ගමනේදී ඒක දෙන්න බැරි වුණොත් එන්න ගැටුමට කියනවා විභව තණ්හාව. ඒක නිසා මේ කයත් එක්ක මේ කය මුල් කරගෙන මම හෝ මගේ කියන අය සඳහා සැප සොයාදී මේ කටයුත්තක ඒකාන්ත ගමනකයි අපි මේ සංසාරේ ගමන් කරන්නේ නමුත් සැප හොයන්න හොයන්න වැඩියෙන් සිද්ධ වෙන්නේ දුක. ඒක නිසා බලාපොරොත්තු තියන්න තියන්න බලාපොරොත්තු සුන්වීම වැඩි. ඒ නිසා අපි එක්කෝ දුකේ එක්කෝ සැපේ පෙලිපෙලි ඒ පැත්ත මේ පැත්ත තැවි තැවි ගත කරනවා. මේ දෙකේ සැප ලැබුණත් සැප ලැබීමට ගන්නා උත්සාහය තුළ දුකක් ලැබුණත් ඒ කිසිම තැනකින් ගමනේ කෙලවරක් කරගන්න හම්බ වෙන්නේ. ගමනේ කෙලවර තියෙන්නේ මේ අන්ත දෙක අතහැරලා අධික සැපත් අධික දුකත් කියන කාමසුකල්ලිකාණු යෝගය අත්තකිලමතාණු යෝගය කියන දෙක අතහැරලා මධ්‍යම ප්‍රතිපදාව ඒකට අපි කියනවා අදුක්කම සුඛ වේදනාව කියලා වචනයක්. එහෙම නැත්නම් නොදුක් නොසුව වේදනාව කියලා. ඒක අපේ සාමාන්‍ය ලෞකික විශ්ේ පාවිච්චි වෙන්නේ නැහැ. ඒක වෙන්නේ මේ භාවනා කරනකොට පොතපත හදාන්නකොට ආගම ධර්මයේ පාවිච්චි වෙනවා. ඒ වුණත් අපි දක්න එක තේරුම් ගන්න අමාරුයි කියලා. මොකද අපේ ව්‍යවහාරයේ භාෂාව හැසිරීම ඔක්කොම තියෙන මේ ශප දුක දෙකේ අදුක්කම සුඛ වේදනාවේ නැහැ. ඒ වගේම මෙවුවා එකිනෙක වශයෙන් වෙන්කොට හඳුනා ගැනීම ශ්‍රේෂ්ඨයක් අපි ළඟ තියෙනවා මේ ශප වේදනා මේ ශප හොයන ක්‍රම මේ දුක් වේදනා මේ දුක හොයන ක්‍රම ආදි වශයෙන් මේ හඳුනා ගැනීම පද්ධතිය මේ ශප දුක් දෙකයි පදනම් වෙලා තියෙන ඒක පිළිබඳව කොච්චර අවබෝධ කරලා ඒක පිළිබඳව අපි වශී කරගත්තත් කවදාකවත් සංඥා පද්ධතියෙන් අපේ හැඳුනුම් මට්ටමින් අඩු ගානේ අදුක්කම සුඛ වේදනා අඳුන ගන්නවත් පෙළඹෙන්නේ නැහැ. හඳුනා ගත්තත් ඒක මධ්‍යම ප්‍රතිපදාව කියලා හඳුනගන්නේ නැහැ. සංඥාව හැම වෙලාවෙදීම අපි යොමු කරවන්නේ මේ සැපසෙවීමටයි නැත්නම් දුක දුරු කිරීමටයි මේ දෙක අතරමැද හඳුරන්නේ. ඒ වගේම අපි নানা ප්‍රකාර සකස් කිරීම, අර ඇඳීම්, ගෙතීම් විවිධ ව්‍යවෘති වල යෙදිලා ගත කරනවා. ඒ සෑම එකක්ම මේ සැප දිනු කරන්නයි. නමුත් සැප දිනු කරන්න යනකොට කැරකිලා එන්නේ අන්තිමට දුකයි. පසුගිය අවුරුදු 100 200 ඇතුළත තුළ මිනිස්යා මේ තාක්ෂණය විද්‍යාව ඒ වගේම තොරතුරු තාක්ෂණය වගේ යටිතල පහසුකම් නිසා විශාල සැපක් කරා අඹාගෙන ගියා. ඇත්තටම ලංකාව තවත් අඹාගෙන යනවා. ගියාට ඒක සෑහෙන තත්ත්වයකට දියුණු කරපු ප්‍රධාන පෙළේ රටවල් වල ඒ සෑම දෙයක් නිසාම හිතා ගන්න බැරි දුක් ගොඩක් ඇවිල්ලා තියෙනවා දැන්. මේ ගොඩට උසට උසට හදන ගොඩ නැගිලි උස වැඩි වෙන්න වැඩි වෙන්න එකක් කඩා වැටීමේදී මැරෙන ගාන බොහොම සැරයි. ඒ උඟාක් අධිවේග පාරවල් වල කඩා වැටීම් සහ එහෙම නැත්නම් සුලිසුලන් අකුණු ආලට වලට ලක් වෙච්චාම ඇති වෙන වේ මේ පීඩා බොහොම සැරයි. ওই වැද්දෝ හදපු පැලක් එහෙම නැත්නම් ගල් වෙනක ඒ සෙල්ලම් නැහැ. නමුත් හුඟක් තාක්ෂණික හදපු දේවල් හුඟක් දුක් කියලා කියනවා. ඉතින් ඒක අපි දකිමින් දකිමින් නමුත් තාමත් ලංකාව වගේ රටවල් අර පිටිපස්සේ යනවා. මේ සීල සංස්කාර සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා කියලා සරුවචනසේ දේශනා කරාට අපි වැඩිම සැපසෙවීම සඳහා දිවා රාත්‍රියේ හුඹස් බඳින වේයෝ වගේ දිවා රාත්‍රියේ මීපැණි බඳින මීමැස්සෝ වාගේ ඔයේ හොය හොය යනවා. ඉතින් මේ දේවල් කරන අතර විඥානයේ විශ්ින් මේවා එක එක වෙන්කොට හඳුනා ගැනීම කරනවා. ඉතින් ආයේ පහුගිය දවස් 6න් විශේෂයෙන් පහක අපි මේ රූප කය නිසා, වේදනා නිසා, සංඥා නිසා, සංස්කාර නිසා කොහොමද මේ දුක් ඇති වෙන්නේ? අන්නේ දුක් ඇතිවීම දකින්න තරම් බොහොම ඉවසිල්ලෙන්. මකන්න නෙවෙයි ඇති වෙන හැටි උපේක්ෂාවෙන්. ඉවසිල්ලෙන් බලන හිටියොත් එමත්ින් ඒ ප්‍රයත්නය තුලින් නිරෝධයට හිත යනවා. මැද මාවතට හිත යනවා. ඉතින් අපිට ඉතුරු වෙලා තිබුණේ ඊයටයි අදටයි මාත්‍රකාව වශයෙන් මේ විඥානස්කන්ධය කියන මේ හිත, මනස, චිත්ත වශයෙන් සඳහන් කරන පංචස්කන්ධය ඊටාම ගැඹුර, ඊටාම සූක්ෂම දේ හටගන්ම අපි කොහොමද දකින්නේ? හටගන්ම දැක්කහම කොහොමද ඒක නිරුද්ධ වීමකට ලක් වෙන්නේ? එහෙම නැත්නම් ගෙවා දැමීමට ලක් වෙන්නේ. අන්නේ ගෙවා දැකී දැමීම තුලින් කොහොමද මේ නිවන් මාර්ගය අපි සාක්ෂාත් කරගන්නේ කියන කාරණාවටයි. ඊයේත් අපි ඇත්තටම කරුණු එකතු කරගත්තා. ඒ එකතු කරන ඉතින් අයියේ වැරදිච්ච නිසා අද මම හිතාගත්තා ඒකම තව ටිකක් ඉස්සරහට ඒ කියන්නේ විඥානස්කන්ධය පිළිබඳවම විඥානස්කන්ධයේ හටගන්ම විඥානස්කන්ධයේ ගෙවි යෑම නැත්තම් Nirodhe ඒ සඳහා ඇති මාවත. ඒක කරන්නේ කොහොමද කියන මේ විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳව සාකච්ඡා කරා. අනිම සාකච්ඡා කරන්න ඒ විඥානය ගැන බලනකොට මේ ද්වේතානුපස්සනා සූත්‍රයේම සරුවචනසේ අර විදිහට ඇයි මේ මහානදම් කරන්නේ ඇයි මේ කටයුතු කරන්න කියලා අහලා චතුරාර්ය සත්‍යයෙන් පටන් ගත්තට ඒ සූත්‍රයේ දිගේම පල්ලෙහාට යනකොට මේ මූලධර්මයේ විස්තර කිරීම සඳහා ඉදිරිපත් කරන තවත් පැතිකඩක සඳහන් කරලා තියෙනවා යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං නිවිඥාන පච්චා කියලා. මේ සංසාර ගමනේ යම් තාක් දුක් පහළ වෙනවා නම් ඒ සියලු දුක් විඥාණය පදනම් කරගෙන තමයි පහළ වෙන්නේ. නැත්නම් මේ හිතේ පහළ වෙන්නේ. එහෙම නැත්නම් මේ මනසේ තමයි මේ දුක් පහළ වෙන්නේ. යං කිංච දුක්ඛං සම්භෝති සබ්බං විඥාන පච්චය. විඥානස නිරෝධේන නත්ති දුක්ඛස සම්භවෝ. මෙන්න මේ හිතේ නිරුද්ධ වීමක් තියෙනවා නම් එහෙම නැත්නම් චිත්තයේ විරුද්ධ වීමක් තියෙනවා විරුද්ධ වීමක් තියෙනවා විඥානයගේ නිරුද්ධ වීමක් තියෙනවා නම් එතන තමයි ආය දුක් නොඋපදනා තැන. ඉතින් අපට මේ හිතෙන් හිතලා හිතෙන් දැනගෙන කරන මේ ජීවිතයේදී හිත නිරුද්ධ කර ගන්න පුළුවන් ගතියක්. විඥාණයෙම කටයුතු කරන මේ ලෝකයේ විඥාණය නිරුද්ධ කර ගන්න පුළුවන් තියෙන ක්‍රමයක් තියනවාද කියලා හිතනවා කියන එක හිතන්නේත් හිතෙන්නම් ගාලි ප්‍රහෙලිකාවකට වැටෙනවා. විශාල ප්‍රහෙලිකාවකට වැටෙනවා. ඔය අපි විඥානීය කියන හිත කියන එක දුකක් වශයෙන් ඇති වෙන තාක්ෂීල දුක් ඇති වෙන්නේ විඥාණයෙන් නම් මේ විඥානයාගේ දුරුවන් කිරීම නිරෝධය තමයි බුදුහාමුදුර අපට උසස්ම ශ්‍රේෂ්ඨම දේ වශයෙන් පෙන්වන්නේ අන්න ඒක සඳහා ඇති පෙත කොහොමද මේ විඥානේ ගෙවම් කරන්නේ මේක කියනවා උදාහරණයක් විදිහට කෙහෙල් ගහක කැනක් ආවොත් ඒ කෙහෙල් කනට කෙහෙල් ගහ කෙහෙල් කන කෙහෙල් කන කෙහෙල් ගහට නම්බුවක් වුණාට ඊට පස්සේ කෙහෙල් ගහේ හමාරේ හිට වෙනවා. ඒ වගේම උණ ගහක මල් පිපුණයි කියලා කියන උණ ගහේ හමාරේ. ඒක නිසා සරුවචනාංශයේ මේ උපමාව කියනවා තච්චසාරංව තං පලං කියලා. තච්චසාරේ කියලා කියන්නේ උණ ගහේ පොත්තේ තමයි අරටුව තියෙන්නේ මැද හිස්. කොස් ගහක නම් මැද අරටුව තියෙන්නේ පොත්තේ එලේ. උණ ගහේ, කිතුල් ගහේ, පොල් ගහේ, ඒ තාල වර්ගයේ ගස්වල සාරය තියෙන්නේ පිට පොත්තේ. එනිසා තච සාර කියලා එකට බුදුහාමුදුරුවෝ නමක් දෙනවා. ඇත්තට ඒ කාලේ පාවිච්චි නම තච සාර සහිත වූ ඕනම ගහකට පළහට ගත්තොත් ඒ ගහේ විනාශය තමයි. කිතුල් ගහක් පීදුණයි කියලා කියන්නේ ඊට පස්සේ කිතුල් ගහ ඉවරයි. ඒ වගේම කෙහෙල් ගහක ගෙඩි හරි ගියා කියලා කියන්නේ කෙහෙල් ගහ ඉවරයි. උණ ගහක මල් පෙවුණා කියන්නේ ඒ වගේ ඉවරයි. අන්න ඒ වගේ මේ කොහොමද මේ විඥාණය පුම්බලා පුප්පලා අපිට විඥාණය දුරු කරගන්න පුළුවන්ද කියන වැඩ පිළිලක් ගැනයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතන ඊයේත් බණේදි මට තේරුණා අදක් තියෙනවා. ඒක හරි අමාරු sannivedanayak. මොකද හැම කෙනෙක්ම තමන්ගේ හිතට ආදරෙයි හැම කෙනෙක්ම සියලු සැප හොයන්නේ මේ හිතෙන්. හිත තමයි අපිට සියලු සැප ලබා දෙන දේ කියලා අපි ඒකත් එක්ක නිදා ගන්නවා, ඒකත් එක්ක හීන දකිනවා, ඒකත් එක්ක අවදි වෙනවා, ඒකත් එක්ක කනවා, ඒකත් එක්ක බොනවා, ඒකත් එක්ක නානවා. සියලු දේ කරද්දී මේ විඥාණයමයි කටින තාක් විනේ කටින්නේ දුක් ඇති වෙන තාක් මේකෙන් ඇති කරන්න කියලා හිතන එක පවා විශාල අභියෝගයක්. ඒක කවදාකවත් අපිට මේ බුදු කෙනෙක් වගේ බලවත් එදවත් මහා පුරුෂයෙක් යුග පුරුෂයෙක් දේශනා කරපු නිසා පිළිගන්නවා මිසක නැත්තම් පිළිගන්නේත් නැහැ. ඉතින් ඒ නිසා මෙතන මේ ධර්ම දේශනාවකදී මේක හේතු ගන්නවා කියන එක අමාරු. නමුත් අමාරු වුණාට මොකද කරන්නේ? චිත්ත බෙහෙත නම් උනත් කමන්නේ. බොණ්ඩ ඕන සනීප වෙන්න චිත්ත බෙහෙත බොණ්ඩ වෙනවා. ඉතින් ඒක නිසා ඒ විඥානයේ හටගන්ම කොහොමද විඥානයේ Nirodhe කොහොමද කියලා අර රූපයාගේ හටගන්ම සහ රූපයාගේ Nirodhe වගේ අපි උත්සාහ කරන්නේ මේ ධර්මදේශනා කාලය තුල අපි මේ සමත භාවනා විදර්ශනා සීල සමාධි ප්‍රඥා භාවනා මතින් නැත්නම් සීල සමාධි ප්‍රඥා ශික්ෂාව තුنين මේ තාක්කල් ලැබලා තියෙන අත්දැකීම් වලින් මේ කියන එල්ලෙට විඥානයගේ Nirodhe පැත්තට ගිහිල්ලා තියෙනවද නැත්නම් එහෙම ගියයි කියලා <clears throat> බොරුවට හිතාගෙන ඉන්නවද එහෙම නැත්නම් අපි නොදැනුවත්වම විඥානේ නිරුද්ධ වෙන්න යනකොට ඒක නැවත අල්ල ගන්නවාද කියන එක. භාවනා ක්‍රමයෙන් විඥානේ නිරුද්ධ වෙන්න හදනකොට අපි ප්‍රයෝගයෙන් නැවත ඒක කොච්චර අල්ල ගන්නවද කියන එක බලනකොට මේකේ තද හාස්‍යයක් තියෙනවා. hina වෙන්න කැලකුත් තියෙනවා. අන්තිම සංවේග උපදන කැලකුත් තියෙනවා. ඒ වගේම කරන කරන වැඩ ආනුව ටික ටික ගෙවා දමන ආනුපුබ්බි වැඩ පිළිවෙලකුත් තියෙනවා. ඒක නිසා ධර්ම දේශනාවේදී මෙතෙක් කරපු මේ දවස් 6 මෙව්වා වරින් වර නිදසුන් ගන්න වෙනවා සම්පින්ඩණය කරන්න වෙනවා මේ විඥානයාගේ හටගන්මක් හා විඥානයාගේ නිරුද්ධය කියවීම කියන කොන් දෙක අපේ අත්දැකීමෙන් සම්බන්ධ කරගන්න. ඉතින් අත්දැකීමත් එක්කම බුද්ධ දේශනාවේ එහෙම නැත්නම් සූත්‍ර පිටකයේ තියෙන විවිධ අවස්ථාවලින් දේශනාවේ සාරයත් අරගෙන තමයි අපිට මේ චිත්‍රය අඳින්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මේකෙදී දැනගන්න ඕනේ මූලධර්ම වශයෙන් පොත්පත්වල දැනුමක් වශයෙන් යම් වෙලාවක පටිච්චසමුපාදය සඳහන් කරනවා නම් අවිද්‍යාව නිසායි සංස්කාර ඇති වෙන්නේ සංස්කාර නිසායි අපි මේ අද දවසේ මාතෘකාව වෙන විඥානේ පහළ වෙන්නේ. අවිද්‍යාවච්ච සංකාර සංකාරපච්ච විඥාන. ඒ නිසා සංස්කරණයක් හිතින් කරන ලද ගැටලීමක්, ගෙත්තමක්, සකස් කිරීමක්, අරැඳීමක්, සලසුමක්, නිර්මාණයක් මොකක් හරි කෙරුවොත් ඒ සංස්කාර නිසා අනිවාර්යයෙන්ම මේ විඥානයේ පෝෂණයක් ලබනවා. නැතනම් සංස්කාර තමයි මේ විඥාණයට ආසන්න ආහාරය බවට පත් වෙන්නේ. පච්චුපට්ඨානයි කියලත් මේකට කියනවා. ප්‍රත්‍යුත් ප්‍රත්‍යස්පන්න වෙන්නේ වේ සංස්කාර නිසයි විඥාන වෙන්නේ. එතකොට අපි හිතෙන් මෙන්න මේ විදිහේ චේතනා පහල කරනකොට එහෙම නැත්නම් කැමැත්තක් පහල කරනකොට අදිෂ්ඨාන පහල කරනකොට අපි ඒක පිළිබඳ අවබෝධයෙන් කරනවද නැද්ද කියන එක වගකීම ඒ චේතනා කරන එකට දෙන්න පුළුවන්ද බැරිද කියන එකත් ප්‍රශ්නයක්. ඒ මොකද්ද? උදාහරණයක් වශයෙන් කියනවනම් ආනාපාන සති භාවනා කරනකොට අපි මේ නිෂ්කලංක ස්වභාවයෙන් හුස්ම ටික වැටෙන්න කිව්වට වැටෙන එක දිහා බලන්න කිව්වට සමහරුන්ට සැකයක් තියෙනවා මේක ඇත්තටම හුස්ම ආයාසයෙන් ගන්නවද නැත්නම් ආයා අනායාසයෙන් හුස්ම වෙන වැටෙනවද කියලා. මේක මේ සචේතනික අචේතනික භාවයේ ওই හිතන තරම් ලේසි නෑ. එහෙම නැත්නම් අභිධර්මයේ උගන්වනකොට පෙන්වන්න හදන ඒ අසංස්කාරික සසංකාරික ભેදය මෙහෙවීමකින් කරනවද ඉබේ කරනවද කියන එක අඩු ගන්න හුස්මෙදීවත් අපට හරි අමාරුයි මේ විනිශ්චය කරගන්න. ඔක්කොටම නෙවෙයි මම මේ නිදර්ශනයක් පෙන්නන්නේ. ඒක නිසා යම් වෙලාවක අපි ආයාසයෙන් හුස්ම ගැනීම නතර කරලා ප්‍රകൃතියෙන් හුස්ම වැටෙන්න ඇරලා සහැල්ලුව වාඩි වෙලා අන්නේ වැටෙන හුස්ම දිහාම බලන්න හිටියොත් අපිට තේරෙයි මේ හුස්ම කියන වැඩේ විතරක් අපේ ජීවිතයේ අනිච්ඡානුක පේශීන් සහ ඉච්ඡානුක පේශීන් කියන මේ දෙකෙන්ම සිද්ධ වෙනවා. අපිට ඕන නම් හුස්ම ගන්න පුළුවන් ඕන එම නොගෙන හිටියයි කියලා හුස්ම ගැනීම නතර වෙන්නේ අපි නිින්දෙදී ආයාස නොකරත් හුස්ම වැටෙනවා. නමුත් එදින්දා ජීවිතේ අපිට ඕනේ නම් හයියෙන් හුස්ම ගන්න පුළුවන් නැත්නම් බෙල්ලේ දාන්න පුළුවන්. ඒ නිසා සරුවත් chance තෝරාගෙන තියෙන්නේ බොහොම සූක්ෂම අරමුණක් ආනාපාන සතියේදී ඒ විදිහට කරනකොට මේ හුස්ම භාවනාව නැත්නම් හුස්ම මත සතිය පිහිටවන භාවනාව කායනුපස්සනා භාවනාව සතර සතිපට්ඨානෙ මුලින් පෙන්නන කරගෙන කරගෙන යනකොට යම් විදිහකට ස්වභාවික හුස්ම දිහානම් බලන්නේ ඒ හුස්ම දිහා බලාන ඉන්නකොට බාධා වශයෙන් පැමිණෙන හිතන දේවල්, ඇහෙන දේවල්, කයේ වේදනා ආදී දේවල් වලදී අපි ඊ타ත්ම සැලකිල්ලෙන් සංවේදීව එහෙම නැත්නම් සූක්ෂම බැලුවොත් ඒ ආනාපාන සතියේදී හුස්ම ආයාසයෙන් ගන්නවද අනායාසයෙන් කරනවද කියලා බලන අතරමැද ඒ හිතවිලි පහළ වෙනවනේ බාධා කරන ඒ හිතවිලි ආයාසයෙන් හිතලා සසංකාරිකව කරන දේවල්ද නැත්නම් නිකං පහළ වෙන හිතවිලිද එහෙම නැත්නම් භාවනා කරනකොට සද්ද ඇහෙනවා ඒ ශබ්ද මේ මට ආමන්ත්‍රණය කරන හිතවි ශබ්දද එනත නිකන් ලෝකේ කෙරෙන ශබ්දද ඒ වගේම කයේ යම් යම් වේදනා දැනෙනවා ඒ වේදනා මේ මොකක් හරි සංඥාවක් ගේන නොයිවසිය හැකි වේදනාද එහෙම නැත්නම් නිකං කය තියෙන බවට දක්වන ඉංගියක්ද මේන මේ ભેදය තාමත්ම වැදගත් වෙනවා ආනාපානේ සාර්ථකත්වය යම් විදිහකට භාවනා කරනවා කියලා ඉඳගෙන වාඩි වෙලා හිතවිලි හිතන්න පටන් අරගත්තොත් ඒක ඉතින් භාවනාවට අවුලක් කරදරයක් නමුත් එහෙම හිතන්න නොහිතලා හිත හිතන්න නැති වෙන්නේ හිතා හිතාගෙන වාඩි වුණත් සමහරක් හිතවිලි එනවා. ඒක යෝගාවචරය දැනගන්න ඕනේ. ඒක යෝගාවචරයේ දෝෂයක් නිසාවත්, කරුමයක් නිසාවත් කවුරුත් හුණියම් කරලවත් ආපේ කන් නෙවෙයි හිතේ හැටි. ඒව ඉබේ පහළ වෙන හිතවිලි නම් ඒක මත ආය සැලසුම් හදන්න යන්න එපා. ඒක මත කනගාටු වෙන්නත් එපා. සතුටු වෙන්නත් එපා. ඒවා ඉබේ පහළ වෙන්නේ නැත්නම් අසංස්කාරික හිතවිලි කියලා අයින් කරන්න හිතනවා. අයින් කළ යුතුයි කියන එක තමයි කමඨහං සුද්ධ කරනකොට කියලා දෙන්නේ. එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවලදී මතු කළ දෙන්නේ. හිතවිලි ඉබේ පහළ වෙනවනම් ඕකට අයිතිවාසිකම් කියන්න එපා. ඒව නිකන් කුඹරක් වැඩ කරන මිනිස්සයා කුඹරට පොර ගහනකොට නියරේ තනකොළත් වැවෙනවා. නමුත් ඒක ගොවියට නම්බුවක් නෙවෙයි. ඒක ගොවියට මහා කරදරයක්. ඔය කරදරේ වුණාට බැලපත කොහෙම නැගිටලා ආවට පස්සේ තනකොටිය ගියාර කමන්නේ වනාත සුද්ධ කරනකොටත් ඒ කුඹුරේ බැලපත කොහෙම නැගිටලා එනකම් වනාත සුද්ධෙන් තියෙන්න ඕනේ. ගොයම කුඹුර වහගත්තට පස්සේ ඔය නියර තනකොළ ටිකක් තිබ්බට මේ වනාතේ තනකොළ ටිකක් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ වගේ ඒ හැම එකක්ම මුළු යාය පුරාම නිසද්දව පිරිසිදුව තියාගෙන ඉන්න ඕන ගමන්නේ. ඔගේ හිතවිලි වගේක් එනවා. ඔකට අයිතිවාසිකම් කියන්න එපා. ඒවට යnderලා නිකන් ඉන්න එකයි තියෙන්නේ. ඒකේ සමහර සද්ද ඇහෙනවා අපිට කතා කරනවා නෙමෙයි. ඒ සද්ද මතින් අපි අනේ අපරාධ කියනවා. එහෙම නැත්නම් මේ භාවනා කරන නිසා මට මේව අහගන්න හම්බ වෙන්නේ නැහැ කියලා කනකාටුවක්වත් නැහැ. යන සද්දට යන්නත් නිකයි තියෙනවා. ආසයින්ස් කාරණකල යන්න ආද. කයේන වේදනත් දැරිය හැකිනම් බලන්න කියලා ආනාපානයක් තියෙන නිසා ආනාපානය කරගෙන යනකොට ඒ එනේ හිතවිලි වේදනා සද්ද මතින් ඒවා මගේ කරගෙන ඒවා මම කියාගෙන ඒක මගේ ආත්මේ කරගැනීම සංස්කාර වෙනවා. දහහ කියන නයි ඔඩොක්කේ දමා ගැනීමක් වෙනවා. ඒ යන්න රෙන්න නැන්ට යන්න ඇරලා හිතියොත් විතරක් ආනාපාන දිගේ අපිට හිත පාත්තන්න පුළුවන් වෙයි. එතකොට ආනාපාන හිතයි ආනාපානයයි හිතයි කයයි තැම්පත් වෙන එක තමයි ස්වභාවය. මොකද හිතවිලි තිබුණොත් නෑ ඇවිස්සෙන්නේ. ශබ්ද තිබුණොත් නෑ ඇවිස්සෙන්නේ. වේදනා තිබුණොත් නෑ ඇවිස්සෙන්නේ. නමුත් ඒ ඇවිස්සෙන දේවල් මා කරා මා සඳහා එළඹිච්ච පෙළඹිච්ච දේවල් නෙවෙයි නම් ඒවා ගණන් නොගෙන යෑමෙන් තමයි අපිට කවදා හරි මේ සංසාර ගමනේ භාවනා ගමනේ විපස්සනා ගමනේ සති ගමනේ සමාධි ගමනේ ඉදිරියක් දකින්න පුළුවන්. ඉතින් අර පුහුණු කරපු නැති යෝගාවචරය මේවා සේරම නැති සුද්ධ භූමියක් ඉල්ලනවා. ඒක රහත් උනත් ලැබුණ නැහැ කියලා හිතා ගන්න. බුදු වුණාට පස්සෙත් බුදුරජාන් වහන්සේට හිතවිලි ආවා. බුදු වුණාට පස්සෙත් බුදුරජාන් වහන්සේට වේදනා ලෙඩ 12ක් ආවා. බුදු වුණාට පස්සෙත් බුදුරජාන් වහන්සේට මිනිස්සු දොස් කිව්වා. ඒකක්වත් ගණන් ගන්න නැති එකයි බුදුන් කියලා කියන්නේ. අපි එහෙම නෙවෙයි අපි වාසේරම මල්ලේ දාගන්න ගියාම එදිනදා ජීවිතය වගේ නෙවෙයි ආනාපාන සති භාවනා කරනකොට අමාරු. ඒ නිසා ඒව ගණන් නොගෙන යාමට අපි උපේක්ෂාව කියලා කියනවා. සතියේ තියෙන විශේෂ අංගයක් තමයි ඒව ගැන නොසලී පවත්වන්න පුළුවන්කම. එතකොට විතරක් සමාධියක් එයි. අන්න එතකොට වෙන්නේ මොකද්ද? මේ ආස්වාස ප්‍රසවාස සංසිඳීමකට තමයි යන්නේ. මෙන්න මේම සංසිඳීමකට යාගෙන එනකොට අර පළවෙනි සද්ද වේදනා හිතවිලි යම් ප්‍රමාණයකට හසුරුවාගෙන සංසිඳීගෙන යනකොට ඒ සංසිඳීම මතත් වෙර පෙර නොවිසු නොඇසු නොවිරු දෙයක් සිද්ධ වෙනකොටත් ආයේ වෙනම જાතියේ කලබල වීමක් හිතේ ඇති වෙනවා. ඒකත් දෙතෑවරයි. එකක් මේ සංසිද්ධියම ගැන ආඩම්බර වෙනවා. තව පැත්තකින් සැක කරනවා. ඒක නිසා මේ සංසිඳීගෙන යන හිත දැකලා මේ ආස්වාස ප්‍රසවාස සංසිඳන නැත්නම් ආස්වාස ප්‍රසවාස නිරෝධ වෙනවයි කියලා කියමුකෝ. එහෙම තමයි රූප ධර්මයන් නිරුද්ධ වේගනේ යනවා. ආන්නේ මේ නිරුද්ධ වේගනේ යනකොට ඒ මතින් අම්මතර જાතිය භාවනාමය සංස්කාර වගේක් පහල කරන්න පටන් ගන්නවා. ඒ සංසිඳීගෙන එනකොට ඒකට ආස කරන ගතියක් එනවා සමහරවිට. අද නම් භාවනාව හරි ගියා. මේ මේ භාවනාව නම් හොඳයි. මම අනික් අය වගේ නෙමෙයි මම භාවනාවට දක්ෂයි කියලා සමහරවිට ඒකෙන් අපි ආසාවල් ඇති කරනවා මනුන් කිරුම් ඇති කර ගන්නවා මම ආයනයක් ඇති කර ගන්නවා සමහර වෙලාවට ඒ ලස්සනට හිත තැම්පත් වෙද්දී මේ යන පාර හරිද ගුරුවරයෙක් නැතුව ආනාපාන සති භාවනා කරනකොට පිස්සු වැදිනවා කියලා අහලා තියෙනවා මේක එහෙම වෙයිද? මම දැන් මේ දන්න තැන ඉඳලා නොදන්න තැනේද යන්නේ කියලා වෙනමම જાති හිතීලි වගේක් එනවා. ඉතින් මේන ආශාව හෝ අර සැකේ නිසා පහළ වෙන වෙහෙස කර ගතිය හරි අමාරුයි పూర్ව ලෑස්තියකින් උපදේශ නොලබන යන යෝගාවචරයක මම කරපු දෙයක් නෙවෙයි මෙතනදී එන භූතයෝ જાතියක් පිසාචෝ જાතියක් പ്രേතයෝ જાතියක් යක්ෂයෝ જાතියක් අනේ මේකට පණ දෙන්න යන්න නරකයි. පුළුවන් තරම් බලන්න ඕනේ මේ ආනාපානයත් එක්ක සම්බන්ධතාවයේ තියෙනවා නම් ඔය අනවශ්‍ය සැක දාගෙන හෝ අනවශ්‍ය ආඩම්බරකම් කරන්නේ නැතුව ඒකට නිසිනින්ද තැම්පත් වෙන්න දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේකෙදී ආනාපාන තැම්පත් වෙන කායනුපස්සනා සංසිධීමේදීම සමහර සංස්කාර ඇති වෙන්න පටන් අර ගන්නවා යෝජනා මතින් එනවා අපි ඒක ඉස්තර කෙරුවොත් සංස්කාර වෙනවා අපිට මේ යෝජනා මතින්ම දැනගෙන ස්ථිර නොකර ඉන්න පුළුවන් නම් ඒක සභා සම්මත වෙන්නේ නැහැ. එතකොට මෙතනදී මේ යෝගාවචරය විසින් මේ භාවනා සම්පත් වේගන යනකොට හරියට හරින යෝගාවචරයේ හරියට හරින භාවනාවක් ගැන මම මේ කතා කරන්නේ. එතකොට මේ විඥානයේ විසින් ඇති කරනවා අතන අපි කිව්වා සංස්කාර නිසා විඥානය ඇති කරනවා වගේ විඥානයේ විසින් සංස්කාර වගේකුත් ඇති කරනවා. මේක පිළිබඳ ආඩම්බර වෙනවා. එහෙම නැත්නම් ඒක පිළිබඳව කනස්තල් කනකටු වෙනවා. ආනිව්වා භාවනාවේදී අනිවාර්යයෙන්ම ඇතිවෙන ආනාපාන සතිය සහ ආනාපාන සති සමාධිය වගේ භාවනාවෙන් ප්‍රතිඵල වගයක්. එක්කෙනෙකුට කනකාටු වෙන්න පුළුවන්, තව කෙනෙක් ආඩම්බර වෙන්න පුළුවන්. මෙන්න මෙව්ව යෝජනා ස්ථිර වෙන්න දෙන්න එපා. නැත්නම් ඇඟේ දාගන්න එපා. ඇඟේ දාගන්න නැතුව මම භාවනා කරනකොට මට විටක ප්‍රීතිය පහළ වෙනවා. ඒක ප්‍රීතියත් එනවා යනවා. විටික සැක පහළ වෙනවා. ඒක එනවා යනවා. වර එක නිදිමත පහළනවා. ඒකත් එනවා යනවා. වර එක නීරසකම කම්මැලිකම පහළනවා. මේවා සේරම එකක්වත් අල්ලගෙන ගැහෙන්න වටින දේවල් නෙවෙයි. කරප්පන් එන්න දෙයක් නෙවෙයි. එහෙම නැත්නම් ඇලර්ජික් හදාගන්න දේවල් නෙවෙයි. කාටත් එන දේවල්. ආන ඒ විදිහට ආනාපාන කියන කායනපසනාව සංසිධීකන යනකොට වුණත් මේ විඥානයේ විසින් පහල කරන විඤ්ඤාත තමයි මේ මේකට ආඩම්බර වෙන එක. මේකට කනගාටු වෙන එක, සැක කරන එක. එහෙම නැත්නම් හරි පාර්ථ වැරදි පාර්ථ කියලා කල්පනා කරන. එතකොට මේ පහළ වෙන මේක මේ ආනාපානේ කරගෙන යනකොට කුඹුරේ ගොයම වැවෙනකොට නියරේ තනකොළ වැවෙන්න වගේ එන දෙයක් මේ විඤ්ඤාතයේ විඤ්ඤාතයේ වශයෙන් අවබෝධ කරන්න පුළුවන් මේක ආනාපානෙන් එන එකක් නෙවෙයි සංසිඳනකොට එන mati වගේක්. සංසිඳීගෙන එනකොට ඇති කරන සංකත වගේක් සංස්කාර වගේක් අන්න ඒක අවබෝධ කරගන්න පුළුවන් නම් රහත් වුණා වගේ කියලා හිතාගත්තට කමන්නේ. පුතඥයට කවදාකවත් අවබෝධ කරන්න බෑ. යා ඒක මම කියා ගන්නවා. මේක මගේ කියා ගන්නවා. මේක මගේ ආත්මය කර ගන්නවා. ආලෝකයක් අහල වෙච්ච ගමන් ඉතින් පත්තරවල දානවා. ඔන්න මට මේක පහල වුණා අරක පහල වුණායි. එහෙම නැත්තම් මේ ඔළුව නරක් වෙලාද කියලා යනවා මානසික වෛද්‍යවරු හම්බෙන්නේ. ඒ තරමටම මේකෙන් මේ ව්‍යවෘත කරගන්න. ඒක පෘ탁ජන ස්වරූපය. සීක පුද්ගලයා මේවා ටිකක් කාලා තියෙන නිසා උග්‍ර අවස්ථාවක් ආවේ නැත්නම් ඒ එන විඤ්ඤාත විඥානයේ විසින් පහල කරන මේ හොල්මා මේවට ඇත්තටම හරි පහසුවෙන් කියන්න පුළුවන් මේවා ප්‍රේතයෝ පිතාචියෝ භූතයෝ යක්ෂයෝ වගේ දේවල් කෙලෙස් වලටම තියෙන නම් ටිකක් තමයි ආනිවා විඤ්ඤාතේ විඤ්ඤාත වශයෙන් අවබෝධ කරගන්න නම් අපි නැවත නැවතත් දැඩිශේ ආනාපානේ අදාහගෙන ඒක කරගෙන යනකොට මේ එන හොල්මන් දිහා බලලා එව්වා මුවාවෙන් ආනාපානේ පාවා දෙන්න එපා. ආනාපානේ මුවාවෙන් මෙව්වා පාවා දීම තමයි මේ විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිෂ්‍යති කියලා කතාවක් තියෙන්නේ. දිත්තේ දිට්ඨ මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිෂ්‍යති කියලා ඒව එන එක නතර කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. එන එක යෝජනාවක් වශයෙන් මතක තියාගන්න මෙන්න මේ යෝජනාව ස්ථිර කරන්න නම් ආනාපානේ පාවා දෙන්න ඕනේ මේ දේවල් අල්ල බදා ගන්න. ඒක බොහොම යහුසුලුව සිද්ධ වෙනවා. එනවත් එක්කම අල්ල ගන්නවා වගේ පේන්න පටන් ගන්නවා. නමුත් එහෙම එකක් නෑ. එන එක එන මට්ටමේදී වහාම හැත් බැඳෙන්න දෙන්න නැතුව බෝ වෙන්න දෙන්න නැතුව අල්ලන එක තමයි අප්‍රමාදී කියන්නේ. ඒකට පමා වුණොත් ඒව අනිවාර්යයෙන්ම තමන්ව වහයලා ගන්න. ආනාපානෙ පැත්තකට යනවා ඉතින් සැක කරන්න පටන් ගන්නවා. ඉතින් නැත්තම් ආනාපානෙ සංසිධියම නිසා ඇතිවෙච්ච සතුටටමත් වෙන්න පටන් ගන්නවා. ඒක බොහොම ශීඝ්‍රයෙන් වැඩෙන පිලල් જાති. එනිසා ඒවා කල්ලාතු අල්ලගත්ත තරමට කායනුපස්සන මට්ටමේදීම මේ විඥාණය විසින් කරන මේ හොල්මන් විඤ්ඤාතය විඤ්ඤාතයේ වශයෙන් හඳුනා ගැනීම ඉතාමත්ම වැදගත්. කෙසේ නමුත් මෙතෙන්දී අපි හඳුනාගන්නේ අපේම තියෙන දුර්ලභකම ගැන. ඉතින් උඟ දෙනෙක් ඒ දුර්ලභකම් හඳුනා ගැනීම පිනක් වශයෙන් කල්පනා කරන්නේ නැහැ. ඊටත් වැඩිය මේක තමා විසින්ම අවබෝධ කරගන්නකම් කවුරු අඳුන්ලා දුන්නත් ඒක Tamanne බුද්ධියට සින්න වෙන්නේ නැහැ. ඒක නිසා මේක එන්න නැවත නැවත එන්න ඇරලා එන්නකොටම මේ ආනාපානේ හරියෑම නිසා ඇතිවෙච්ච සතුටක්, උද්දාමයක්, ප්‍රීතියක්, ප්‍රමෝදයක්. එනත්තම් ආනාපානේ සංසිජීම නිසා ඇතිවෙච්ච පාළු තනිකර ගති, එහෙම නැත්තම් බය සංඛා ගති කියලා ඒව අල්ලගන්න පුළුවන් නම් ඒක මම කියනවා ඇත්තටම ඉස්සලත් කිව්වා වගේ චීනාශ්‍රවයන් වහන්සේ නමකටවත් වටින තරම් ගරු කටයුතු දේවල්. ඒ නිසා සීක පුද්ගලයා වරින් වර අල්ලනවා මේක. ඇල්ලුවාට මොකද මේක කියා ගන්න තේරෙන්නේ කාටවත් කියන්න තේරෙන්නේ නැහැ මේක භාවනායි තා උත්කෘෂ්ඨ තනක් කියලා තේරුම් ගන්නෙත් නැහැ ඉතින් ඒක නිසා ඒවා සාකච්ඡා කරලා කමඨාන් සුද්ධ කරලා දෙන්න ඕනේ නමුත් රහත් වුණාට පස්සේ ඒ රහත් කෙනාට සරුවචනංශය සඳහන් කරන්නේ යෝපිසෝ බික්කු අරහං කීනාසෝ වූසිතවා කතකරණියෝ ඔහිත බාරෝ සම්මදාඤ්ඤා විමුක්තෝ ආදි වශයෙන් මේ සියලු ගුණ සහිත රහතන් වහන්සේ කරන්නේ මොකද්ද? මේ විදිහට ආනාපානය කරදරයකින් තොරව තැම්පත් වෙන අවස්ථාවක් කියනවනම් ඒකට ඒ උත්තරමයන් වහන්සේලාටත් අනේ මේක හොඳයි කියලා හිතවිලි එනවා. එහෙම නැත්නම් අනේ තිබුණ ආනාපානේ නැති වුණා නේද මොකද වෙන්නේ කියලා හිතවිලි එනවා. කවදාකවත් නෙවෙයි ඒක. මම කියාගන්න යන්නේ මගේ කියාගන්න යන්නේ මගේ ආත්මය කරගන්න යන්නේ නිසා ඒ හිතවිල්ල හිතවිල්ලක් වශයෙන්ම පහ වෙලා යනවා මිසක්කා යෝජනාව යෝජනා වශයෙන්ම කොන් වෙනවා මිසක් අයි ස්ථිර කරලා සභාගත කරන්නෙත් නැහැ, වார்த்தාවට යන්නෙත් නැහැ. ඒක නිසා විඤ්ඤාතං විඤ්ඤාතතෝ අභිඤ්ඤාය විඤ්ඤාතය කියලා කියන්නේ මේ භාවනා කෙරීගෙන යනකොට මේ හිතෙන් දාන ගොජ හිතෙන් ඇති කරන මේ මායාවල් විඤ්ඤාතය විඥානෙ විශ්ින් ඇති කරන දෙයට විඤ්ඤාතේ දරුවන්ට විඤ්ඤාතේ විඥානයේ දරුවන්ට විඤ්ඤාතේ කියන මේ විඤ්ඤාතයේ විඤ්ඤාණය වගේ විශිෂ්ට ඥාණයෙන් දන්නවා මේ හිත කියන එක ඇවිස්සිච්ච හිතට නිකන් ඉන්නම බෑ ඒක යකාගේ කම්මල වගේ මොන්නවෙන් හරි අවශ්‍යම ඉතින් අපි මේ නොදැනුවත්ව මේ ඇවිස්සෙන දෙයට අයිතිවාසිකම් කියන්නේ නොසිකිය යුතුයි ඒක අභිඥාවෙන් දැනගනවා විශිෂ්ට ඥාණය දැනගනවා ඒ විදිහට විඥාන විඤ්ඤාසතෝ අභිඥාය විඤ්ඤාතං නමඤ්ඤති විඤ්ඤාතතෝ නමඤ්ඤති විඤ්ඤාතස්මින් නමඤ්ඤති විඤ්ඤාතං මේති නමඤ්ඤති මේ ඇති වෙන විඤ්ඤාතය කියන්නේ මේ භාවනා කරන යනකොට ඇති වෙන කැමැත්ත අකමැත්ත එහෙම නැත්නම් උද්දාමය නැත්නම් නීරස ගතිය කම්මැලි ගතිය ඒක විශිෂ්ට කරලා වෙන් කරලා කරඬුක තියාගෙන තරම් වටන දෙයක් කියලා ගන්නෙත් නැහැ. එයින් ප්‍රශ්නයක් ඇති කරන්නේ නැහැ. එහි ප්‍රශ්නයක් ඇති කරන්නේ නැහැ. ඒක මම කියාගන්නෙත් නැහැ. මේක තමයි රහත් ගුණය. එන්නකොටම විඤ්ඤාතය විසින් විඤ්ඤාතයේ වශයෙන් අඳුර ගන්න. ඉතින් මේ විදිහට අපි කායනුපස්සනාවේදී සංසිඳනා තාක් සංසිඳෙන්න ඇරලා ඒ කියන්නේ ඊගාට මම මොකද කරන්න කියලා ප්‍රශ්න ගන්නවක්වත් නින්දට වැටෙන දෙන්නවක්වත් හයියෙන් හුස්ම ගන්නට යන්නවත් නැතුව පවත්තන්න නම් මේ වෙලාවේදී নানা ආකාර බහුරූකෝලං එන බව දැනගන්න ඕනේ. එනේන බහුරූකෝලම ස්ථිරසාර කරගෙන යෝජනා ඉස්තිර කරගෙන එව්වා විසඳන්ට යනවයි කියලා කියන්නේ ආනාපානට අනදර කිරීමක් කියලා දැනගන්න ඕනේ. මේ හුඟක් වැරදි කරලා දැනගන්නේ. අන්නේම කරනකොට කරනකොට තමන්ගේ විශිෂ්ට ඥානෙ එන්නේ එන්න තේරුම් අර ගන්නවා මේක කවුරුවක්වත් පරෝපදේශ රහිතව බුදු කෙනෙක් අවබෝධ කරයි කියලා කියන්නේ මොන්න තරම් ගැඹුරක් එනතම් මොන තරම් සූක්ෂමකමක්ද කියලා. මොකද අපි හැම වෙලාවෙම කරන්නේ ওই එන දේවල් මම මාගේ ආත්මය කරගෙන ඒ අනුව ව්‍යවෘත කරන සමහර පොත් ලියනවා සමහර මේවට ප්‍රශ්න නගනවා සමහර මේක අනේ මට හරියට අහගන්න බැරි නෝ කියලා කනගාටු වෙනවා ඒ සෑම දෙයකම වෙන්නේ මොකද්ද අර ආනාපානයේ සංසිද්ධිය සංකීර්ණ වෙලා ය아가න්න බැරි වෙනවා අපි කෙටියෙන් හිතාගමු මේකට කෙනෙක් දක්ෂ වුණයි කියලා කායනපස්සනදී ආනාපාන සංසිීමේ දක්ෂ වෙලා හොඳට විවේක ස්ථානකට යන්න පුළුවන් උනායි කියලා. ඉන්නේ වෙලාවේදී පහළ වෙන ප්‍රීතිය සුඛය ආදී ඒ චෛසික ධර්ම අපි කියන සුඛ වේදනා කියලා. ඒක කම්මැලි වෙනවා, නීරස වෙනවා, ඒකාකාර වෙනකොට ඒක දුක්ඛ වේදනාවක් වෙනවා. මේ සැප දුක් දෙක මෙතන පහළ වෙන්නේ මේ කයට ආපු සැපක්වත් කයට ආපු දුකක්වත් නිසා නෙවෙයි හිතේ හටගත්ත දුක් සැප දෙකක්. කයට ආපේට දුකට කියනවා අපි මේ සැප දුක් කියලා දුක්ඛ වේදනා සුඛ වේදනා කියලා. හිතට එනවට කියනවා දෝමනස්ස වේදනා සහ සෝමනස්ස වේදනා කියලා. ඉතින් අපි ඒකෙදී මේ ඇත්තටම මේ කයේ සිදුවෙන දෙයක්ද නැත්නම් මේ හිතේ හොල්මනක්ද කියලා හඳුනා ගන්න බැරි විදියට අපට මේ භාවනාදී මේ හීනයක්ද ඇත්තක්ද කියලා කලවම් වෙනවා. අර කය තැම්පත් වෙනකොටත් කය පුරාවට කූඹි දුවනවා නලියනවා වගේ මොන මොනවද වෙනවා. ගෝක් කල්යනා යෝගාවචරයට තේරුම් ගන්න මේක භාවනාදී ඇතින විඤ්ඤාතයක් බව. එතකම් මේ හිතන්නේ මේ පිහන්න හිතෙනවා. මේ අයින් කරන්න හිතෙනවා, කහන්න හිතෙනවා. නමුත් ඒක කර කර කර කර ගිහිල්ලා අන්තිමට කවදා හරි තේරුම් ගත්තට පස්සේ තේරෙනවා මේ හිතට ඕනේ නම් කයේම වේදනාවක් වගේ පෙන්වන්න පුළුවන් චෛසික වේදනාවක්. දුක් වේදනාවක් හෝ සුඛ වේදනාවක්. ඉතින් මේවා හිතේම හොල්මන් බව දැනගෙන ඉවසාදරා කටයුතු කරන්න නම් යෝගාවචරය මේ <clears throat> කය පිළිබඳ තියෙන දැඩි ආසාව මේ මැස්සෙක්වත් අහන්න දෙන්න බෑ මේකට හුළඟක්වත් වදින්න දෙන්න බෑ මේකට මොනම දෙයක්වත් දෙන්නේ නැතුව මේ gediya pitima නිවන් දකින්න ඕනකම තියෙනවනේ. ඒක කරන්න හම්බ වෙන්නේ මේ කයේ යම් යම් දේවල් මානසික මට්ටමින් හෝ ගෙවන් දාක මේ <clears throat> අතහැර දාන්න වෙනවා. අන්නේ අතහැර දැමීමේදී ඒ යෝගාචරය ලොකු සද්ධාාවක් තියෙනවා. ලොකු වීරියක් තියෙනවා. ලොකු සතියක් තියෙනවා. ලොකු සමාධියක් තියෙනවා. ලොකු ප්‍රඥාවක් තියෙනවා. ආහනේම කෙරුවට පස්සේ යෝගාචර තේරෙනවා හිත තැම්පත් වේගෙන එනකොට මේ ඒ යන ගමන බාධා කිරීම සඳහා චෛසික වශයෙන් දුක් වේදනා දෝමනස වේදනා සෝමනස වේදනා එනවා දුක් වේදනා සුඛ වේදනා කියලා කායික වශයෙන් මුත් එකක් තියෙනවා අන්න ඒ දෙක අතරමැද අදුක්කම සුඛ වේදනාව එහෙම නැත්නම් නොදුක් නොසුව වේදනාවක් කියලා එකක් එනවා මේ දෙන්නගේ දෝමනස්ස සෝමනස්ස දුක් සැප කියන මේ දෙන්නගේ තියෙන දඩබ්බරකම නිසා දැඩි ලෙස හිත පැහැරගන්න නිසා අදුක්කම සුඛ වේදනාව ඇඟට නොදැනීම යනවා අපිට අල්ලන්න බැරි වෙනවා ඒක නිසා මේ සැප වේදනා දුක් වේදනා කියන අන්ත දෙක ගෙවම් කරලා මැදමාවතී අදුක්කම සුඛ වේදනාමාවතේ යන්න ඕනේ කියන එක සෑහෙන වැඩි ගණක් කරලා තමයි යෝගාවචර තේරුම් ගන්න. මේක කරන්ඩ ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අපි එදා වේදනාව ගැන කතා කරනකොට දැනගත්තේ ඔය අපි හිතන හැම වේදනාවක්ම දිහා ඉවසිල්ලෙන් බලන හිටියොත් ඉවර වෙන්නේ දුකකි. ඔය සෑම දුකක්ම දිහා අපි ඉවසිල්ලෙන් බලන හිටියොත් දුකේ ඉවර වෙනවයි කියලා කියන්නේ සැපක්. නිසා සුද්ධ දුකක් හෝ සුද්ධ සැපක් කියලා මේ ජීවිතේ මොකක්වත්ම නැහැ. ඔක්කොම සංසන්දනාත්මකයි. සාපේක්ෂයි. নিরপেক্ষ නැහැ. නමුත් මේ සාපේක්ෂ රාගානුසය, පටිඝානුසය කියන හියුම්, සියුම්, හීන් නූලෙන් වැඩ කරන විඤ්ඤාතයක් නිසා. දුක් වේදනාවක් එනකොටම ඒකට ඇති ආශාව නිසා ඒක ගෙවන් ඒක නැතිවීමේදී ඇති වෙන දුක දැක ගන්නත් බැරි වෙනවා අපිට අපිට පෙන්නේ හාත්පස සැපක් වශයෙන්. දුක් වේදනාවක් ආවට පස්සේ ඒක ගෙවන් කිරීමෙන් සැපක් වෙන බව දකින්න බැරි දුක් වේදනා එනකොටම හිත නරක කරගෙන අනුසේ වැඩ කරන නිසා. ඉතින් මෙවුවා අයින් කරන්න නම් අත්හද බල සැප දුක් දෙක ඉවසා දරාන කටයුතු කරනකොට මේ අනුසයත් එක්ක මේ සෝමනස දෝමනස සැප දුක් අඳුනකොට හිත ස්වභාවයෙන් වෙන දේ තමයි අදුක්කම සුඛ වේදනාව තමයි බොහෝමත්ම පාදම මධ්‍යස්ත දේ තබගේ හැබෑ නිවහන වගේ අන්න එතෙන්ට සම්බන්ධ වෙනවා. ඉතින් එතෙන් ගියාට පස්සේ අදුක්කම සුඛ වේදනාව ලෝකයාගේ පැත්තෙන් බලනකොට පේන්නේ පාළු වුණා වගේ. කම්මැලි වුණා වගේ. කොටු වුණා වගේ. තනි වුණා වගේ. රැහෙන් එලෙව්වා වගේ. නිකමෙක් බවට පත් වුණා වගේ. ඒ නිසා විශාල සත්පුරුෂ ශක්තියක් අවශ්‍යයි. භාවනා කරනකොට එතෙන්ද ගිහිල්ලා ඒක මධ්‍යම ප්‍රතිපදා දැනගෙන වශයෙන් දැනගෙන ඒකට අනුග්‍රහ කරනවායි කියලා කියන්නේ මේක ලබනවට වැඩිය හාත්පසින්ම වෙනස් දෙයක්. අපි මේ ජීවිතේ සෑහෙන අදුක්කම සුඛ වේදනා ලබලක් තියෙනවා විඳලක් තියෙනවා මොකක් සවත්ත පහකට සලකලා නැහැ. ඒකයි අපිට මේ සාප වෙලා තියෙන්නේ. නිසා භාවනාවේදී අදුක්කම සුඛ වේදනා එනකොට ඒක සාදර වෙලා මේ දෙකේ සැප වේදනා දුක් වේදනා කියන ආධිනව සලකලා අදුක්කම සුඛයට යන්න පටන් අරගත්තොත් ඒ සංහිඳියාව තුල යෝගාවචර තේරෙනවා ඒ අදුක්කම සුඛ වේදනාවේ හිටියත් මේ විඥාණය නානා ප්‍රවිධියට විකාර කරනවා. ඉන්න දෙන්නේ නැහැ. එතකොට අපිට හිතා ගන්න අමාරුයි මේ විඥාණය කරන මේ විඤ්ඤාත හොල්මන් ප්‍රകෘතියද සත්‍යයද එහෙම නැත්නම් හිතින් මවන ලද්දක්ද කියන එක හිතන්න අමාරු නිසා කායනුපස්සනා පැනපු තැන ඉඳලා භාවනාව මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි. මනසම පූර්වංගම කරගෙන යන්නේ මනසම ශ්‍රේෂ්ඨ කරන යන්නේ සියලු දේ මනෝමය බවට පත් වෙනවා. එතකොට හුඟක් වෙලාට භාවනාදී අඩ හීනෙක අඩ නිින්දක ඉන්න தත්ත්වය තමයි තේරෙන්නේ. යෝගාචර මේ ඉඳගෙන ඉන්නවද කොච්චර වෙලා හිටියද මොකද වෙන්නේ දන්නේ නැහැ. මේ දේ ඇත්තක්ද නැත්නම් හිතලුවක්ද කියලා හිතා ගන්න බැරි වෙනවා. ඉතින් මෙතනදී ඊටාම උග්‍ර ප්‍රශ්නයක් මෙතෙදි මතුවෙනවා. කායනපසනට ඊටාම උග්‍ර ප්‍රශ්නයක් මතුවෙනවා. සරුංගලේ නූල කඩලා ගියා වගේ. නූල ගැස්සුවාට සරුංගලේ වැඩ කරන්නේ නැති මට්ටමට යගෙනවා. අන්න එතෙන්ද යනකොට වුණත් ඊටාමත්ම සූක්ෂමව Tamange ආරක්ෂක යන්ත්‍රේ ආරක්ෂක මන්ත්‍රයේ වශයෙන් ගිවන් වෙමින් පවතින හුස්මට යන්න පුළුවන් නම් අඳුනා ගන්න පුළුවන් නම් ඒක තමයි යෝගාවචර තියෙන අස්වසිල්ල. මුහුද මැදට යන ඔරුවකට ගොඩබිම උස තැනක පිහිටව පහන් කණුව උදව් වෙනවා නැවත ගොඩබිමට එන්න. ඒ නිසා හැම වෙලාවෙදීම පහන් කණුවේ ආලෝකය දැන ගන්නවා. ඒ වගේ තමයි ආස්වාද ප්‍රසවාස කොච්චර ගෙවුණත් යෝගාවචරයා ඒ දණ්ඩක යන මිනිහා ඒ දණ්ඩේ අත්තලා අතාරින්න නැතුව යනවා වගේ දිගටම මේක අතාරගෙන ගියා නම් මේ වෙලාවේදී මේ සැක අවස්ථාව ඊටා ගන්න කියා ගන්න බැරි අවස්ථාවේදී හැකි පුළු පුළුවන් වෙලාවේ ආනාපානට යන්න පුළුවන් නම් ඒකෙම මතක තියා ගන්න ඕනේ භාවනාවේ වැරද්දක් නැහැ යනවායි කිය. මෙන්න මේක පැන්නට පස්සේ තමයි සංඥාවල් පිළිබඳව එහෙම නැත්නම් මේවා හඳුනා ගැනීමේදී අපි ගෙන ආපු ක්‍රමය ඒකාන්තෙම නිවනට යොමු කරනවා නෙවෙයි වස් 100%ක්ම සංසාරයට අදින දේවල්. ඒ නිසා සංඥාව මොන ආකාරයෙන් තිබ්බත් ඒක ආර්ථික විද්‍යාවටයි අදින්නේ. දේශපාලනටයි අදින්නේ. සමාජ විද්‍යාවට අදින නිසා සංඥාව නැති න සංඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපිය සංඤී න විභූත සංඤී කියන විදිහට මම මේ භාවනා කර කර ඉන්නවද නිින්දක් කරා යනවද මට මොකද වුනේ කියලා සංඥාව සංඥාව සංඥාටත් අඳුර ගන්න බැරි තැනක් එනවනම් මේකෙන් පේන්න තියෙනවා නිවනට දොරටුවක් මෙතන තියෙන්නේ කියලා. එහෙම නැතුව මේ මම යන ඇති වුණා මට සීවිකල් වුණා එහෙම නැත්නම් විසඤ්ඤ වුණා වගේ කියන කලබල විඥානයේ විසින් මේ වෙලාවේදී බයක් වශයෙන් ඉදිරිපත් කරනවා. එනිසා යෝගාවචරයයේ සංඥාව නැති වීගෙන යනකොට ලාවට ඒක වෙනකොට වෙන දේ තමයි මට මේ මොකද වෙන්නේ කියාගන්න බැරි වෙන එක. අපි කියන්නේ සංඥා මාර්ගයේ ඉන්නේ වචන මාර්ගයේ ඉන්නේ භාෂාවෙන් භාෂාව අසරණ වෙනවා. අසරණ වෙලා භාවනාව සතිය සමාධිය ආනපන ඉතින් සියුම් තත්ත්ව තියෙනවා. නමුත් යෝගාවචරයා ඒකේ මමයා සක්කාය දිට්ඨිය මාන්න එහෙම නැත්නම් ආශාවල් ඒ පිළිබඳ තිබුණු මායින් කිරීම අයින් වෙලා යනවා. අර ගරුසරු කිරීම අයින් වුණාට පස්සේ ඒ දේ හිතේ තියාගන්න හිත දන්නෙත් නැහැ කාටවත් කියන්න දන්නෙත් නැහැ ඒ නිසා යෝගාවචර හිතන්නේ මේ ලක්ෂිකුත් එකක් මිනිස්සු අතර මගේ මොලේ නරක් වෙලයි කියලා කුරුවල් වෙලයි කියලා. ඉතින් මෙතනදිත් එවැනි මරින් වර භාවනාවේ කඩාවැටීම් සිදු වුණත් නැත්නම් නිින්ද ගියා වගේ දැනුණත් කියා ගන්න බැරි තත්වයක වුණත් ඊගාවට මොකද කරන්න කියන ප්‍රශ්නේ නෙවෙයි තියෙන්නේ මේක තාහුරු කරගන්න පුළුවන් මේකට මට අවදි වෙන්න පුළුවන් මේකට සාමාන්‍ය කියන්නේ අපිට උත්සාහයක් ගත්තොත් අපි හීනෙකට අවදි වෙන්න අපිට ෂඩබිඥා ලබන්න පුළුවන් කියනවා චිත්තක්ෂණයකින් මොකද අපිට හීනෙන් හැම අභිඥාවක්ම තියෙනවා අහසෙන් යන්නත් පුළුවන් ඈත දේවල් දකින්නත් පුළුවන් අහන්නත් පුළුවන් සේරම කරතයි. නමුත් ප්‍රශ්න තියෙන්නේ හීනෙක ඉන්න බව දන්නේ නැතිකම. ඒ නිසා මේ මායාශිෂ්ඨාචාරයේ තියෙන කාලේ ඊට පස්සෙත් ඇවිල්ලා තියෙන ඔය රතු ඉන්දියන් කාරෙන්ගේ තිබුණ පැරණිම ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරේ තිබිලා තියෙනවා කාට හරි රැහේ නායකත්වයේ දෙන්නේ හීනෙකට අවදි වෙන්න පුළුවන් ශක්තියක් තියෙන කෙනාට පමණයි කියලා. ඉතින් ඒගොල්ලෝ විවිධාකාර ක්‍රම කරනවා හීනෙන් ඉන්නකොට මේක හීනයක්ද නැද්ද කියලා පරීක්ෂා කරන්න ක්‍රම හොයලා තියෙනවා. ඒක පිළිබඳ පොත් ගොඩක් ලියවිලා තියෙනවා විශේෂයෙන්ම කාලොස් කැස්ටනිලාගේ පොත්වල. ඒක කියලා තියෙනවා ඒගොල්ලන්ට මොන හරි තක්කමුක්කක් වෙච්ච ගමන් එදිනදා ජීවිතේ අත් දෙක එක ළඟ තියලෙවලා අත් දෙකේ රේඛාවල් දිහා විනාඩියක් බලා ඉනවා. මා අව්‍යසනයක් සිද්ධ වුණොත්, තක්කමුක්කක් සිද්ධ වුණොත්, කරන්ට් එකක් වැදුණොත් මොන හරිනොත් අත් දෙක ලං කරලා හොඳට රේඛාවල් දිහා බලා ඉන්නවා. බලා ඉනකොට බලනකොට ඒගොල්ලෝ දන්නවා මොන කලබලයකදී වුණත් රේඛාවල් දිහා බලනකොට ඒ රේඛාවල් දිහා හැමදාම එක වගේ නිසා gedara ගියා වගේ දැනෙන නිසා හීනයක්ද නැද්ද කියලා බලන්නේ හීනෙක දෝ නැද්දෝ කියලා දැකුණොත් අත් දෙකේ රේඛාවල් දිහා බලනකොට මේ උපක්‍රමය තුලින් සමහරෙකුට කලාතුරකින් කෙනෙකුට හීනට අවදි වෙන්න පුළුවන් කියනවා එයා ඊගාව නායකයා වෙනවා කියලා. ඒ වගේ තමයි අපි කවදා හරි භාවනාවේදී මේ සියලු සංඥා ගෙවලා ගියාට පස්සේ ඒ தത്വයට සාදරෙන් අවදි වෙන්න ඕන. සැකකරන එක නෙවෙයි, නින්දට වැටෙන එක නෙවෙයි, කමඨාන් සුද්ධ කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ. පුළුවන් තරම් වැටෙන්න, නැගිටින්න, වැටෙන්න, නැගිටින්න ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අවදි වෙච්ච දවසක තීරේ මෙතන තියෙනවා මොකද්දෝ සංඥාවක්. හැබැයි මේ අපි දන්න වචනෙන් විස්තර කරන්න බැරි. ඒකට එහෙම ඉන්න දෙන්නේ නැතුව විවිධාකාර විඤ්ඤාති පහල කරන එක තමයි මේ වෙලාවේදී විඥානයේ ඇවිල්ලා කරන කලබගෑනි. යම් කිසි කෙනෙකුට මේ විදියට සංඥා පිළිබඳව සංඥා පුළුවන් තරම් තුනි වෙලා තියෙද්දි නිරෝධ වෙලා තියෙද්දි මේ සංඥාවගේ නිරෝධයක් කියලා ආවෝද කරගන්න පුළුවන් නම් ඒ මනුස්සයා ලෝකේ ඉන්න හොඳම sannivedaka බවටපත් වෙනවා. පිටින් එන කිසිම සංඥාවක් නැතුව ඇතුළේ සංඥාවක් නැතුව ඉඳදී කලබගෑනියක් කරගන්න නැතුව කලකොල වෙන්නේ නැතුව බලන් හිටියොත් අපේ හිතයි මනසයි නැත්නම් මොළෙයි කතා කරන්න පටන් ගන්නවා. මේක කවදාකවත් වෙන්නේ නැහැ අරමුණු දිගේ හිත පිටතට යනකොට. මේ ඇතුළෙම දෙතෑවර ගතියක් තියෙනවා. ඒ දෙතෑවර ගතිය සම්මුතියකට යන්නේ පිටින් අරමුණු එන්නෙත් නැතුව සංඥා ගන්නෙත් නැතුව මෙන්න මේ සංඥා නැති தත්ත්වයට සාදර වෙලා විවෘත වුණොත් මොලේ හෘද වස්තුවේ කතා කරන්න පටන් ගන්නවා. මේක තමයි අපිට කරන්න පුළුවන් අපි වෙනුවෙන් කරන දැන් උප්පරීම කරුණාව. උප්පරීම මෛත්‍රිය. මොකද අපි මේ දෙක දෙපැත්තේ තියාන කටයුතු කරන්නේ බාහිරවර්තිය. මුළු සංසාරේ නැත්තම් අවුරුදු 100ක් ජීවත් වෙන මිනිසෙක් වුණත් මුළු අවුරුදු 100ටම කවදාකවත් ඇතුළට නැමෙන්නේ නැහැ. රූප දිගේ, ශබ්ද දිගේ, ගන්ධ දිගේ, රස දිගේ, පහස දිගේ බාහිරේමයි හොයන්නේ. කවදා හෝ ඇතුළට නැමුණොත් ඒක අතරමං වුණා වගේ තමයි තේරෙන්නේ. ඒ තරමටම මේ ජනමාධ්‍ය වෙළඳ ප්‍රචාර දේශපාලනඥයෝ හැම කෙනෙක්ම අපි වර්තමානයේ මම දැන් මෙතන ඉන්න දෙන්නේ නැතුව ඇදලා දානවා එළියට. බුදුරජාණන් වහන්සේ කියන්නේ කොච්චර ඇදලා දැම්මත් පුළුවන් තරම් මම දැන් එතන ඉඳලා සංඥාවල හොඳට තුනී වෙනකොටත් ඒ තුලදිත් වංචනික විදියට විඤ්ඤාති පහල කරනවා අභිඥා පාල වුණා වගේ. ඊට පස්සේ ඇත්තෝ පුදුමාකාර සෙල්ලමක් කරන්න හදනවා තමනුත් රැවටෙනවා අනුමුත් රවට්ටනවා ආනේ දේ වෙන්න දෙන්නේ නැතුව හරියට මේ හිත හොඳටම තැම්පත් වෙච්ච වෙලාවේ මොනම විදියකින්වත් ඒකට ආරවුල් ඇති කරන්නේ නැතුව මට මේක ඇතුළට අවදි වෙන්න පුළුවන් නම් හොඳයි කියලා ඉදිරියට යන්න නම් මේ තැම්පත් වෙච්ච හිතට සංස්කාර මම මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕනේ මම මේලා දෙතිස් කොටාස සලකා බලන්න ඕන පච්චස්කන්ධය සලකා බලන්න ඕන පටිච්චසමුප්පාදය සලකා බලන්න ඕනේ නානා ප්‍රදේවල් මේකට දාගන්න. ධර්මෙවත් ඕනේ නෑ මේ ප්‍රතිපත්තියක් වැඩ කරගෙන යනකොට. ප්‍රතිපත්තිය කියන්නේ ප්‍රත්‍යක්ෂය ඔය දාන්න හදන්නේ චින්තාමේ ඥාන චින්තාමේ ඥාන හොඳයි සුතමේ ඥානට වැඩිය නමුත් ප්‍රත්‍යක්ෂ ඉදිරිපිට කවදාකවත් ඒක ඉස්සර කරගත්තොත් කරත්ටි ඉස්සර කරගත්ත මිනිහා ගොනා පස්සට දාලා කරත්ත වදින්න හදනවා වගේ. ඉස්සලා ගොනා දාගත්තොත් නයයි. කරත්ටි ඉස්සර කරගත්තා වගේ තමයි. අද හොඳට උගත් ඇත්තන්ට මෙතන පටට තද්ද බලපටලවිල්ලක් තියෙනවා. අර හිත විවේක වෙච්ච ගමන් ඔය මොකාක් හරි බනපදයක් ඇහෙන්න පටන් ගන්නවා. නැත්නම් මොකාක් හරි අනිත්‍යං කියලා හිතෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක දිගේම තරංග ගන්නවා. අර පිවිතුරු ගතිය <clears throat> සරල ගතිය මූල කර්මස්ථානෙත් එක්ක ඉන්න ගතියන අයියෝ ඒක මේ බාලාංශ පන්තියක් ඊටදී මට ආදන හොඳට පරිසම්පාදේ තේරුණයි කියනවා මම හොඳට එක එක ස්කන්ධ වශයෙන් අරන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරයි කියනවා එහෙම නැත්නම් මට චෛසික 54ම මම දන්නේ හතරක්ද මොකද්ද ගාන තියෙන ඔක්කොම තේරුණයි කියනවා ඉතින් මේවා කී කිය ඉඳලිවලා ඉතින් අහගෙන ඉන්න කට්ටියක් කියනවා මේ මනස දැහැින භාවනා කරන මිනිසෙක් ඇත්තටම අවබෝධයක් කියලා. නමුත් රහතන් වහන්සේ තේනවා වලිග පාගගෙන ඉන්නේ කියලා. එහෙම නැත්නම් අවබෝධ කරපු කෙනාට තේනවා මේ දිශා මාරුවලක් පෑගිච්චාම කැලිය ඇතුළේ යන මිනිහාට උතුරු දකුණු තේරෙන්නේ නැතු යනවා. ඒ වගේ මේ සංඥා ස්කන්ධය හොඳට අවබෝධ වුණාට පස්සේ එමන්ස මේ හම්බෙන විවේකයේ තුල චින්තාමය ඥාන පටලවන්න ගටන් අරගත්තොත් ඒක මේ අර කායනුපස්සනා මට්ටමටත් වැඩිය සංකීර්ණතාවයක තියෙනවා. දැහැින දුරට අනා ගන්න. පුළුවන් තරම් සරල වුණා. බුලුවන් තරම් මූල කර්මත්තානත් එක්ක ගමන් කරන්න පටන් අරගත්තොත් මේකට සංස්කාර දාන්න එපා. නට අபிසංකත විඥාන කියලා කියනවා. විඥානයේ රිංගලා ඇවිල්ලි ඉවරලා මේක විශිෂ්ට ඥාන අභිඥා වශයෙන් පෙන්වන්නට දෙන එක ලණුවක්වත් කන්නේ නැතුව මේ තාම සෝවාන් මාර්ගයටත්පත් වෙලා නැහැ. මේ සංඥාවේ සුද්ධ වීමක් විතරයි වෙලා තියෙන්නේ. සංඥාව කියන්නේ කළු ලෑල්ලක් නෑ. ඒකේ දෙල් දෙනවා මකලා දාන එක විතරයි දැන් කළු පාට පේනවා. මෙන්න මේක සිද්ධ වෙන්න ආරින්න. මේක හොඳට හුරු කරගන්න. වශී කර ගන්න ඕනේ. වශී කරගෙන මේ කෙරෙන්නේ නිරුද්ධ වීම. මොනම දෙයක්වත් මේකට අලුතෙන් දානවයි කියලා කියන්නේ පෑදීදියට බොරදී එකතු කිරීම. කිරි කලයකට ගොම කඳුලක් දැමමක් වගේ දෙයක්. අනාකූල ප්‍රවාහයක් ආකූල කරගන්න හදන වැඩක්. ඉතින් මේකෙදී නැති සැක පහළ වෙනවා. එහෙම නැත්නම් නැති අභිඥා පහළ වෙනවා. මේ මොනම දෙයක්වත් වංචනික වශයෙන් Taman චාටු කරන්න දෙන්නේ නැතුව ආනාපානෙම අදාහගෙන නැත්නම් ගෙවිච්ච ආනාපානේ ගෙවිච්ච බව ඊට වැඩිය හොඳයි කියලා. හිස්තන අවබෝධ කරන ගියොත් විතරක් තමන්න තේරෙන්නේ මෙන්න මෙවැනි අවස්ථාවක සංස්කාර කියන කියලා කියන්නේ එක්ක තණ්හාව එක්ක මාන්න එක්ක දෘෂ්ටි. නැත්නම් සක්කාය දිටේ නිසා මෙවැනි තත්ත්වයකට ප්‍රශ්න කරන්නේ නැත්නම් සැක උපදවන්නේ එහෙම නැත්නම් දෙගිඩි දහරු හිතක් දෙගිඩි හිතක් ඇති කරන්නේ එක්කෝ තණ්හාව ඉස්සර වෙලා. එක්කෝ මනින්න ගිහිල්ලා මම ඊයේ හිටියේ මේ ඥානේ අද මේ ඥානෙට ගිහිල්ලාද නැත්නම් අල්ලපු ගෙදර කරනාට වැඩිය මං ඉස්සරහින්ද පස්සේද එහෙම නැත්නම් මම ඉන්නේ සමතේද විපස්සනාවේද මේ ආනාපානෙ විතරක් කරලා නිවන් දකින්න පුළුවන් නානා අප්‍රදේවල් ඇවිල්ලා බොහොම විචක්ෂණව ඒව වර්ණ ගන්න පටන් ගන්නවා එහෙම නැත්නම් මේ ඇතිවෙච්ච தত্ত্বය බුද්ධියට සින්න කරගන්න හදනවා මමයි මේක කෙරුවේ කියලා මේක හේතුඵල ධර්මයේ වෙච්ච දෙයක් කළා දන්නේ නැතුව මේ හැම දෙයකම මෙවැනි වේලාවක භාවනාව ඇතුලේ හෝ දැන් භාවනාව නැගිටතර පස්සේ මේ මතුවෙල ප්‍රශ්නයක් දිගේ මැදට බහගෙන ගියොත් මදේට බහගෙන ගියොත් ගොබේටම බහගෙන ගියොත් සුත්තමේ ඥාන තියෙන කෙනාට නම් සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච කෙනෙකුට නම් නැත්නම් ලෑස්තියෙන් ඉන්න කෙනෙකුට හොඳට අල්ලන්න පුළුවන් මට මේ ප්‍රශ්නේ මතුවෙන්නේ රාගයක් නිසාද තණ්හාවක් නිසාද නැත්නම් සංසන්දනාත්මක මාන්නයක් නිසාද එහෙම නැත්නම් මේ මගේ කරගන්න හදන ගතිය නිසා. අන්න එවැනි අවස්ථාවල තමයි තේරෙනවා නම් මේ ලස්සන පිරිසිදු පදනම වංචනික වශයෙන් වැඩ කරන මේ රාගයෙන් කෙලසෙන්න හදනවයි කියලා. එහෙම නැත්නම් මානයෙන් මනින්න හදනවයි කියලා. එහෙම නැත්නම් මගේ කියා ගන්න හදනවයි කියලා අන්න එවැනි අවස්ථාවල මන්ත්‍රයක් ජප කරන්න කියනවා. මේ ඇති වෙන සැකය, මේ ඇති වෙන දෙගිඩි දහරු දෙගිඩිය හිත නිදිමත එහෙම නැත්නම් මොන දෙයක් ආවත් ඒක මම නෙවෙයි, ඒක මගේ නෙවෙයි, ඒක මගේ ආත්මේ නෙවෙයි කියන. නේතම් මම නේතෝ හමාස්මි නමේසෝ අත්තා. මෙන්න මේ විදිහට මේ හොඳට විවේක වෙලා ඒ කායනුපස්සන වාසයෙන් වේදනානුපස්සන වාසයෙන් එහෙම නැත්නම් සංඥා වාසයෙන් තුනී වුණාට පස්සේ ඒකේ අතනින් මෙතනින් මේ කුණු මඩ වලක බුබුලු දාන්න වගේ අතනින් මෙතනින් බුබුලු දාන්න පටන් ගන්නවා. ඒ බුබුලු නොආයුතුයි කියලා හිතන්නත් එපා. එහෙම කරන්න අයිතියක් අපිට නැහැ. මතුවෙන හැම බුබුලකටම උත්තර දෙන්න යන්නත් එපා. අනේ හැම බුබුලක්ම දිහා බලලා මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මේ නෙවෙයි කියන මේ මන්ත්‍රේ ජප කරනවා නම් නිතර නිතර නිතර උගා සැක පහළ වෙන්නේ. පහළ වෙන එක නම් ස්වභාවිකයි. නමුත් ඒවා දිගේ පටලවා ගන්නෑ. මේ මතුවෙන මතුවෙන හැම එකකම භාවනා බහාතබල මේ ප්‍රශ්න විසඳගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් කාට හරි කියන්න ඕනේ කියලා මෙවුවා මම කියා ගන්න හදන ගතියට බුදුහාමුදුරු ලස්සන වචනයක් පාවිච්චි කරනවා තම්මේතාවය කියලා. ඒ මතුවෙන හැම දෙයක්ම මගේ කර ගන්නවා. එයින් নানা ප්‍රකාර තර්ක ගොඩනගනවා. ඒ දේවල් වලට ප්‍රේම කරනවා. මෙන්න මේ තම්මේතාවයේ ආවොත් වෙන්නේ මොකක්ද අර निराවුල්තාවය ආය පාරෙන් පිටපයින්නවා. මේ වෙනුවට අතම්මේතාවය පුරුදු කරන්න කියනවා සරුවචනාංශය. ඉතින් මේ ඇතුළ ගැඹුරක මේ භාවනා වැදගත් අවස්ථාවක තියෙන සංකර භාවය මම විස්තර කරනකොට මේ අද විතරක් බණහන්ඩ ආපු දායකයන්ට වගේ හුඟක් වෙලාට එතකොට මේක අල්ලන්න බැරුව යනවා. ඒක සාධාරණයි. මම මේකට නොදැන කතා කරනව නෙවෙයි. ඒ නිසා මම මේකට වෙන නිදර්ශනයක් ගෙන හරපානවා සරුවච්චන් වහන්සේම ඉදිරිපත් කරපු. ඒ නිදර්ශනයත් මම හිතන්නේ නැහැ. ඉච්චරම ලේසි වෙයි කියලා. නමුත් මම හිතනවා මේ භාවනාවෙන් පොඩ්ඩක් ඈත් වෙලා කතා කරන නිසා හරියයි කියලා. මේක සඳහා මම උද්දෘත කරන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ තියෙන සප්පුරිස සූත්‍රයේ. ඒකෙදී සරුවච්චන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ඒත් පැවිදි ජීවිතයක් ගැන කතා කරන්නේ. නමුත් මම හිතනවා හිතා ගන්න පුළුවන් වෙයි කියලා. කෙනෙක් පැවිදි වෙනවා. පැවිදිලා ගිහිල්ලා බලනකොට ඒ ආරණ්‍ය හෝ ඒ පිටිවිනේ හෝ ඒ පන්සලේ දිහා බලනකොට ඒ මේ පුද්ගලයාට හිතන පැවිදුණාට පස්සේ මං ආවේ බොහොම වැදගත් පවුලකින්. මෙතන අනික් කට්ටිය මේ කණ්ඩ නැතුවට ඇවිල්ලා පැවිදිච්ච කට්ටිය. ඒක නිසා මම මේකේ උසස්. මොකද මං ආවේ වැදගත් පවුලක නිසායි කියලා අර ඊට ඉස්සලා පැවිදිච්ච හෝ ඊට පස්සේ පැවිදිච්ච හෝ කෙනා පහත් කරලා Taman උසස් කරලා තණ්හාව නිසා හෝ මාන්‍ය නිසා හෝ දෘෂ්ටි නිසා හෝ යම් කිසි කෙනෙක් අත්ත්ුක්කංශන පරවම්බන කරනවා නම් අනුන් පහත් කළ තමන් උසස් කළ සලකනවා නම් බුදුරජාණන් සඳහන් කළ තියෙනවා ඒ මනුෂ්‍ය අසත්පුරුෂයි කියලා. උසස් කුලෙන් පැවිදිච්ච මනුස්සයට කියන අසත්පුරුෂයි කියලා. ඒකල කියනවා සත් කොහොමද කරන්න ඕනේ? එයා දැනගන්න ඕනේ උසස් කුලෙන් පැවිදි උනායි කියලා කෙලස් කැපෙන්නේ නැහැ. කෙලස් කැපෙන්නේ සීල සමාධි ප්‍රඥා තියෙන නිසා. ඒ නිසා මම මේ ඕක නෙමෙයි බලන්න තියෙනවා මම මම අනික් කාට වැඩිය සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ඉන්නවද නැත්නම් ඒ වැඩ කරන එකයි කරන්න තියෙන්නේ මේ කුලේ ගන්න නෙමෙයි මෙතෙන් ආවේ උසස්කම ගන්න නෙමෙයි කියලා. සලකලා ප්‍රතිපත්තියට හිත යොදවන සප්පුසයි කියන. ඊට පස්සේ සඳහන් කරලා තියෙනවා මෙයා ආපු කුලය බොහෝ විශාල කුලයක්. වැදගත් වැදගත් කට්ටිය ගොඩක් හඳුනා අය. ඊට පස්සේ පැවිදුණාට පස්සේ ආ හිතනවා මම මහා සාලුකලකින් පැවිදුනේ අනික් කට්ටිය නිකන් මේ නිකන් සාමාන්‍ය පවුලක් කට්ටිය. ඒ නිසා මම උසස් කියලා සරුවත් යන සඳහන මේ තමන් උසස් කළා අනුන් පහත් කළා සලකන මේ මිනිස්සයා අසත්පුරුෂයෙක්. මොකද මේ මහා සාලුකලකින් පැවිදුණා කියලා කෙලස් කැපෙන්නේ දැන් මේ ඒකෙන් ඇති කරලා තියෙන තණ්හාමාන දිට්ටි ඒ නිසා මම මේ ලද අවස්ථාවේදී සීල සමාධි ප්‍රඥායි පුරන්න ඕනේ කෙලස් කපණ එකයි කරන්න තියෙන්නේ. ඒ නිසා මේක පැත්තක දාලා කෙලස් වැඩ කරන්න ඕනෑ කියනවා සප්පුස වෙනවා. ඊට පස්සේ දිගට සරුවත් සඳහන් කරන තමන් තරුණයි කියලා හෝ විනය දන්නවයි කියලා හෝ ධර්මතරයි කියලා හෝ වයසින් වැඩි කියලා හෝ මේ සෑම දෙයක් නිසා මේ ඔක්කොම කමාරුයි හම්බ කරන්න ඕන දේවල්. ඒ හැම දෙයක් නිසාම තණ්හාව පහළ වෙන්න පුළුවන්. හැම දෙයක් නිසා මාන්නය පහළ වෙන්න පුළුවන්. හැම දෙයක් නිසාම මම ඒ කියාගන්න හැඟීම් පහළ වෙන්න පුළුවන්. ඒ සෑම අවස්ථාවකින් කොතනක හෝ මහාශාල කුලේ නිසා හෝ කුලවන්තකම නිසා හෝ ධනවන්තකම නිසා හෝ තරුණ නිසා හෝ විනය ධර්ම නිසා හෝ ධර්ම ධර්ම නිසා හෝ අනුන් සංසන්දනයකින් තමන් උසස් කළ සලකනවා නම් මේ සියලු ගුණයන් තියෙද්දිම අසපුරුසයි කියලා සරුවත්යන්සේ සඳහන් කරනවා. මොකද මේ එකකින්වත් කෙලස් කැපෙන්නේ නැහැ. කෙලස් කැපෙන්න කරන්න තියෙන මේ පැත්තක දාලා තණ්හා නොවෙන්න මාන නොවෙන්න දෘෂ්ටි කඩ කරන්න නැති වෙන විදිහට සීල සමාධි ප්‍රඥා පූර්ණයෙන් වීතික්‍රම කෙලස් පරිඋත් ทาน කෙලස් අනුසය කෙලස් කැපෙනවා නම් අන්න සත්පුරුසයි. ඒ නිසා හැම ලාභයක්ම අලාභයට හිටිනවා. අපි ගොඩාක් පින් කළා තමයි මේ උසස් කුලවල ඉපදෙන්නේ. හුඟා පින් කළා තමයි මහාශාල කුලවල උපදින්නේ. හුඟා පින් කළා තමයි මේ ධනවන්ත වෙන්නේ, රූවත් වෙන්නේ, දැනුම ඇති වෙන්නේ, ඔක්කොම ඇති වෙන්නේ. නමුත් හැම දෙයක්ම මේ තණ්හා මාන දිට්ඨි කියන සංස්කාර ධර්ම වලට හේතු වෙනවා නම් ඒ උසස් වෙන මට්ටමටම අකුසල් සිද්ධ වෙනවා. හැම කෙනාට අසපුරුෂයයි කියලා සරුවත් යනසේ කට ඇරලා දේශනා කරනවා. ඊට පස්සේ මේ ඉස්සරහට කියලා සරුවත් යනංශේ මේ සීලයක් තිබුණත් අසපුරුෂයි කියලා කියනවා. ඊට පස්සේ කියනවා ප්‍රථම ධානය ලැබනවායි කියලා. ප්‍රථම ධානය ලැබුවට පස්සේ ආ හිතනවා මාත් එක්ක කීප දිනක් පැවිදුණා නැත්තම් විශාල පිරිසක් හිටියා මං විතරයි ප්‍රථම ධානය ලැබුවේ කියලා. අනික් කටියට ඒක නැහැ නිසා මම උසස් කියලා හිතනවා නම් අනික් අය පහත් කරනවා නම් අසත්පුරුසයි කියලා කියනවා. සරුවච්චන් වහන්සේ කෙනෙක් මම අදහන්නේ උන්වහන්සේ ප්‍රථම ධානයේ ලැබුවත් ඒකෙන් අතම්මේතාවයයි මට ඇති කරන්න කියලා තියෙන්නේ තණ්හාමාන දිටි නැති තත්වයයි තම්මේතාවයක් ආව නම් මං අසත්පුරුසයි නිසා මම වහාම ධානය ලැබනවත් එක්කම නිහතමානී වෙන්න ඕනේ. අතම්මේතාවේ දිනු කරන්න ඕනේ. තණ්හා මාන දිට්ටි ලේසයකින් හරි එනවනම් විඥාති වශයෙන් අඳුන ගන්න ඕනේ. අඳුනගෙන දුරු කෙරුවේ නැත්නම් අනේ සරුවචනාංශගේ මං අසප්පුරුසයි කියලා බැනුම් අහනවා. ද්විතීය අධ්‍යාහණයට ගියා, තෘතීය අධ්‍යාහණයට ගියා, චතුර්ථ අධ්‍යාහණයට ගියා. ආකාසානංචායතන ගියත් විඥානතායතන ගියත් ආකින්චඤ්ඤායතන ගියත් නේවසඤ්ඤානාසඤ්ඤාත ගියත් එක එක එක එක සඳහන් කළ සරුවචන සඳහන් කරලා මේ සෑම දෙයක් නිසාම තණ්හා මාන දිටි පහළ වෙන්න පුළුවන්. හැබැයි පහළ විය යුතුයම නැහැ. අසත්පුරුෂයා තමයි පහළ වෙන්නේ. පහළ වෙනවා විතරක් නෙවෙයි අසත්පුරුෂෙක් බදා ගන්න. බදාගත්ත පස්සේ සරුවචනාංශේ නෑ යාව කොට ගන්න කතා කරන්නේ. මම උඹලට කිව්වා නේද? ඌව මතු උනාට ඌ අල්ලගන්න එපයි කියලා. ඌවා මතු වෙච්ච පමණින් නිවන් දකින්නේ නෑ. නිසා ඌවා ප්‍රමාණි දැනගෙන ඌවගෙන් තණ්හා මාන දිටි කරන්නේ නැතුව අතම්මේතාවෙම තියුණු කරණ තියෙන්නේ අතම්මේතා වුත්තා භගවතා යේන යේන හිමඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. මට බුදුහාමුදුරෝ කියලා තියෙන මේ සෑම විපස්සනාම හෝ සමත හෝ සීලමේ හෝ දානෙන් හෝ ලැබෙන සෑම කුසලයක් ඇති වෙනකොට ඒකෙන් මාන්න කරන්න එපා. ඒකට ආස කරන්න එපා. ඒකෙන් තණ්හාව නැත්තම් සක්කාය දිට්ඨිය ඇති කරන්න එපා. එතනදී අවදියට තමයි අප්‍රමාදී කියන්නේ. එතනට ඇති දැනුමටයි සතිය කියලා කියන්නේ. ආන්නේ විදිහට කටයුතු කරන මේ විඥාණය විසින් යම් වෙලාවක සාර්ථක යෝගාවචරයට සාර්ථක ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන සිල්වතාට ගුණවතාට සද්ධාවන්තයාට විඤ්ඤාති පහල කරනකොට සෑම දෙයක්ම එක එකක් සද්දන්ත කුලයේ ඇතෙක් හොඬේ දික් කළ ඉදිකට්ටක් ගන්න හදනවා වගේ මතුවෙන මතුවෙන තණ්හා මතුවෙන මතුවෙන මාන්නේ, මතුවෙන මතුවෙන දෘෂ්ටිය, සක්කාය දෘෂ්ටි අල්ලගන්න පුළුවන් නම් ඒකට සරුවත් යනසේ බොහොම ඈත ඉඳලා සාදු කියන. ඒක නිසා සරුවත් යනසේ කියනවා මතුවෙන තාක් විඥාන දුක පිණිස පිහිටනවා. ඒ විඥානයන්ගේ Nirodhaය පිණිස කටයුතු කරන්න ඕනේ. මෙතනදී මේ විඤ්ඤාති වශයෙන් පහළ වෙන්නේ හරියන මිනිහට. භාවනා හරියන මනුස්සයාට ශීලිය හරියන මනුස්සයාට සමාධිය හරියන මනුස්සයාට විඥානය මේ ප්‍රඥාව හරියන මනුස්සයාට ඒ නිසා මේ සෑම තැනකදීම නිහතමානී වුණේ නැත්නම් අපි ධර්මයට නිග්‍රහයක් කරනවා බුදුන්ට නිග්‍රහයක් කරනවා සංඝයාට නිග්‍රහයක් කරනවා ශීලයට බාධා කරගන්න ඒ නිසා මේ විඥානස්කන්ධයත් එක්ක වැඩ කරනකොට මේ භාවනා මධ්‍යස්ථානයේ ශීල පටියන්කේ ඉන්නකොට විතරක් නෙවෙයි. සක්මණේ ඉන්නකොට විතරක් නෙවෙයි. මධ්‍යස්ථ ගෙදර ගියාට පස්සෙත් මතක තියානින්න මේ ලෝකයා මනින්නේ කරන්නේ කියන්නේ මේ උපදි සම්පatti නිසා. ධනවත්කම නිසා, කුලවත්කම නිසා, ධනේ තරුණකම නිසා, පිරිසඳුන නිසා, තමයි බොහොම හැදිච්ච කෙනෙක් නිසා, විනය දාන නිසා, ධර්ම දාන නිසා මේ සෑම දෙයකින්ම පිරිස නොදැනගත්තට තමන් අවදියෙන් නැත්නම් තමන් තුල කෙලෙස් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒවා සංස්කාර වෙන්න ඉඩ තියෙනවා. ඒවා ස්ථිර යෝජනා වුණොත්. යෝජනා ස්ථිර වුණොත්. අන්නේම නොවීම පිණිස බුදුන් අදහනවා නොවීම පිණිස ධර්මය අදහනවා නොවීම පිණිස සංඝයා අදහනවා මේ 2600ක් මේ ශාසනය මෙතෙන්ට ගේන්න බෑ. ඒ සංඝ රත්නය ඕවා මහලු කොට ඔලුවට ගණන් ගත්තා නම් උන්වහන්සේලා පුළුවන් තරම් මේක ਸਰුවඥ ශාසනයක්. මගෙන් කෙරෙන්න තියෙන සේවාව මම කරලා නතර වෙනවා මිසක ඒ ලාභ සත්කාර සම්මාන සිලෝක වලට වැටෙන්නේ නැහැ කියලා gedara doral වලට ගියාට පස්සේ වුණත් මේවා මතුවෙන මතුවෙන හැම වෙලාවෙදීම ඉතාමත්ම සියුම් චීන කන්නාඩියක් දාලා පුංචි දෙයක් හොයනවා වගේ හොයන්න පටන් අරගත්තොත් Tamanට තේරෙයි ඒවා මතුවෙනකොටම අල්ලන්න දැනගත්තොත් නියපොත්තෙන් කඩන්න පුළුවන්. එක චිත්තක්ෂණයක් පමා වුණොත් ඒ පුදුමාකාර වැවිලක් වෙනවා. ඒක හිතා ගන්න බැරි තරම් මේකින් වෙනවා. ඒ නිසා ඒ වේලාවේදී ක්ෂණ සම්පත්තිය ඉතාමත් වැදගත් වෙනවා. වැවුනට පස්සේ වහයලා ගත්තට පස්සේ ඒහා සමාන අනදරයක් කරනවා. එයා සමාන සමාජයට ගැළපෙන්නේ නැති වැඩක් කරනවා. Tamanට තරම් නොවන වැඩක් කරනවා. ඊට පස්සේ අපි පශ්චාත්තාප වුණොත් මේ අසවලයි එක කරේ. මේකයි වුනේ කියලා ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. කවදා හෝ විඤ්ඤාත්තියක් හිතට පහළ වෙනකොට මේක මේ මතු වෙන්න යට අයිතිය තියෙනවා නමුත් ඒක යෝජනා ඉදිරි කිරීම මම කරනවා. මම මේකට සාක්ෂි වෙනවද කියන එක Tamanට පාලනයක් තියෙන එකම සතා මනුස්සයා විතරයි. තිරිසනෙකුට මේ සෙල්ලම් කරන්න බෑ. තිරිසනාට මීයක් බලලට මීයක් දැක්කට පස්සේ සතුට පහළ වෙනලා වෙලාවේදී නේතම්මම නේසෝ අමසින මේසෝ වත්තා කියලා භාවනා කරන්න බෑ. මියා දකින්නකොටම පැනලත් ඉවරයි කාලත් ඉවරයි. ඉතින් මිනිස්යාගේ තිරසනාගේ තියෙන වෙනස තමයි පෘථග්ජනයත් ඉතින් ඒ මට්ටමේම තමයි. නමුත් මේක හොඳට පුංචි පුංචි පුංචි පුංචි වාසයෙන් චිත්තක්ෂණ චිත්තක්ෂණ වාසයෙන් සතිය දියුණු කරලා දියුණු කරලා දියුණු කරලා මේ ආධ්‍යාත්ම ගමනේ යනකොට හරියන හැම තැනකදීම බොරු වලක් තියෙනවා. ඒකේ වැටුනොත් හරියා නැති එක්කනට වැඩි අමාරු වැටෙන නිසා මේ ශාසන ඉස්සරහට යන්න යන්න යන්න යන්න නිහතමානිකම අවශ්‍යයි. යන්න යන්න යන්න යන්න සරුවත්‍යංශිකේ ගුණ දැනගෙන සද්ධාව වඩන්න වෙනවා. යන්න යන්න යන්න යන්න සීල ආරසා කරන්න වෙනවා. ආන්නේ ආරසා කරන්න නම් මේ විඥානය විසින් ඒ වෙලාවේදී මාන්නය ඇතිකරන්න, තණ්හාව ඇතිකරන්න, දෘෂ්ටි ඇතිකරන්න කරන මේ ප්‍රෝඩා වැඩ දෙවන්නේගේ සහයෝගයක් නැතුව ගොඩ එන්න පුළුවන්. ඒක නිසා සංඛාර සංඛාරපච්චය විඥාන සංඛාර සමතයක් කරගන්න පුළුවන් නම් විඥාන සමතයක් සිද්ධ වෙනවා. සංස්කාරක වෙන්නේ මෙතනදී තණ්හාවමයි, මාන්නෙමයි, දෘෂ්ටියමයි මට ප්‍රපංච කියලා කියනවා. තම්මේතාවය කියලා කියනවා. කෙලස් කියලා කියනවා. වංචනික ධර්ම කියලා කියනවා. ෂටගති මායාව ගති කියලා තියෙනවා. මේ හොඳ ලස්සන වචන නෙවෙයි. නමුත් මේක මෙච්චර දුරට දන් දීපු මෙච්චර දුරට සිල් රැකපු මෙච්චර දුරට සමාධි වට විපස්සනා කරපු කෙනාට බුද්ධ දේශනාවේ ද්වේතානුපස්සනා සූත්‍රයේදී ਸਰවඥාන්සේ පෙන්වන දන ගැඹුර ආબોධ කරානම් තේරෙයි මේක තාම සියුමුණාට මේක එතනදීම චන සම්පatti වශයෙන් අවබෝධ කරනවා තරම් ශ්‍රේෂ්ඨ සැපතක් මේ ජීවිතේ නැහැ මොන සල්ලියක් හම්බුණත් මොන ලාභ සත්කාරය හම්බුණත් දූ දරුවත් වතු පිටි මොනව හම්බුණත් ඒක භවයට මිසක් කවදාකවත් ඒ පරමාර්ථ ධර්ම දිහාට යන්නේ පරමාර්ථ ධර්ම දිහාට යනකොට සිද්ධ වෙන්නේ මොකද්ද මේ අනුසේ වශයෙන් හෝ ආශ්‍රව ධර්ම වශයෙන් හෝ ප්‍රපංච වශයෙන් හෝ තණ්හාමාන දිට්ඨි වශයෙන් හෝ තම්මේතාය වශයෙන් හෝ ඉන්න හැම දෙයකටම හැකිතාක් අවදියෙන් ගත කරන්න ඕන දෙවන්නේගේ ප්‍රයෝජනීය බලාපොරොත්තුව තියෙන තාක්කල් දීනයි හීනයි තුච්චයි. පටන් ගන්නකොට කරන දෙයක් නෑ. පටන් ගන්නකොට අපි පුළුවන් තරම් සාකච්ඡා කරලා සබ්‍රක්‍මචාරින් වහන්සලා සාක්කියට තියාගෙන සත්පුරුෂයන් වහන්සලා මේ ගැළවිලා තියෙන ගැළවිල්ල තියෙන වටිනාකම දැනගෙන උන්වහන්සලාට වැඳගෙන කටයුතු කරන අතර මතක තියාගන්න ඕන එකම සත්පුරුෂයෙකුටවත් මාව කොට දාන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා මහන්නේ මට උඹලව කොට දාන්න බෑ මම ක්‍රමයේ කියලා දීලා තියෙනවා. පුළුවන් නම් ගොඩ වරෙලයි. <clears throat> හැබැයි බුදුහාමර බොහොම සාදරව බලා ඉන්න ගොඩයි නැදී අයිදියා. නමුත් තව දායකව ਸਰවඥාසේ කායික උදව්වක් කරන්න යන්නේ කරන්න බෑ. පුළුවන් නම් උන්වහන්සේ රාහුල කුමාරයාට තමන්ගේ අවුරුස පුත්‍රයාට මේක කියලා දෙනවනේ. රාහුලට කිව්වේ මොකද්ද? හැමදාම උදේට වැලිමලු අතගාලා අතුගාලා වැලි දෝතක් උඩ දාලා නිහතමානීව ප්‍රාර්ථනා කරන්න කිව්වා මට මේ වැලියට ගානට උපදෙස් ලැබේවා කියලා කවදාකවත් පැහියෙක් වෙන්න යන්නේ. කවදාකවත් මේ මනස විසින් දෙන නැත්නම් විඥානයේ විසින් දෙන විඤ්ඤාති වල කොට පෙරක දුරුකම් ගන්න යනකොට බුදුහාමුදුරු මිශ්‍රයින් තියෙන එකයි තියෙන්නේ. ධර්මයේ මිශ්‍රයින් තියෙන එකයි තියෙන්නේ. සත්පුරුෂයන් සහිත සංඝයා මිශ්‍රයින් තියෙන එකයි තියෙන්නේ. සීලවන්ත කියන හික්මිච්ච සීතල වෙච්ච ගතිය මිදක්කා අර පැහි ගති කරන්න ගියොත් ඒක ගොජ දාගෙන වැඩෙනවා. වැඩනට පස්සේ දියුණු වෙච්ච කන්දක් උඩ පැන පුතනට පස බිම යනවා වගේ ඒව ගැන අදි탁චිරොඩ ගියේ තරම් වැටෙනවා. ඒ නිසා මේ මුළු දේශනා පුරා මම කාටවත් නැස්චාර්ත අදහසක් දෙන්නවක්වත් එහෙම නැත්නම් නාස්තික දෘෂ්ටියක්වත් ඇති කරන්න කියනව නෙවෙයි මේක මේ මේ ගැටේ මේ කියන පාෂය මේ කියන බොරුවල එන්නෙම යමක් කමක් කළ හැකි අත්තන්න පමණයි. භාවනා හරියන්නේ කට්ටියට කිසිසේත්ම ප්‍රශ්නයක් නැහැ මේකේ. හරියනවයි කියනකොට ධර්මයේ දැනගන්නකොට <clears throat> කියලා දීමේ ශක්තිය එනකොට අනුන්ගේ ප්‍රසාදේ දිනා ගන්නකොට ඒ සෑම දෙයක් තුළින්ම මායя අතිරේක ප්‍රයෝජනයක් ලබනවා අපි මේ බුදුහාමුදුරුවෝ කියලා දුන්න විදිහට විඥාන නිරෝධය පිළිබඳව සංස්කාර නිරෝධය පිළිබඳව සංඥා නිරෝධය පිළිබඳව වේදනා නිරෝධය පිළිබඳව රූප ධර්මයන්ගේ නිරෝධය පිළිබඳව පණිවිඩේ නැත්තම් එකතු කරන පැත්තෙන් නම් කාටොක්ක කියලා දෙන්න ඕනේ නැහැ. කටු ගහේ කටු උල් කරන්න ඕනේ නැතුව වගේ එකතු කරන පැත්ත නම් ඉබේ කෙරෙනවා. අපිට උත්සාහ කරන්න තියෙන මේ කෙරෙනකොටම ඒක ඒ වශයෙන්ම අවබෝධ කරන මේක චේතනාපූර්වකව කරන දෙයක්ද එහෙම නැත්නම් අචේතනිකව වෙන දෙයක්ද බලලා අචේතනික නම් කිසියම් දෙයකට බය වෙන්න එපා. එකකින්වත් කෙලෙස් සිද්ධ වෙන්නේ නැහැ. සචේතනික නම් ඒත් වංචනික දේ නම් අචේතනිකා වගේ පෙනී හිටින්න තියෙනවා. ෂටමායාවි නම් පහුවෙලා තේරෙයි. තීරණකොට සමාවිල්ලගෙන ගොඩ ගහ ගන්න ඕන. අන්න එහෙම කරගෙන යන්න පටන් අරගත්තොත් තේරෙනවා සංසාරේ කරපු නැති ගමනකුයි මේ යන්නේ කියලා. ඒත් පුළුවන් තරම් තව කෙනෙක්ගේ පිළිමිබුවක් අරගෙන තව කෙනෙක් තුල Taman තුන තියෙන ආකල්ප අනික් කෙනාගෙන් අහගෙන ඒ ඇත්තන්ගේ මත වලටත් මත වලටත් ගරු කරගෙන යන ගමනක මිසක්කා එහෙම නැත්තම් මේ තම්මේතාවේ ප්‍රපංච මේ කෙලෙස් මේ වංචනික ධර්ම මේ ෂට ගති මායාවි ගති පුදුමාකාර විදියට මිත්‍ර ප්‍රතිරූපකයන් විදියට පේනී කියනවා. වචී පරම අඤ්‍ය දත්තු හර ආදි වශයෙන් මිත්‍ර ප්‍රතිරූපක රාශියක් බුදුහාමුදුරුවෝ තෙන්ලා පෙන්වලා දීලා තියෙනවා. ඒ විදිහට මේ අපේ එන්න පටන් ගන්නවා. ඒක හැම වෙලාවෙදීම යෝජනා ඉස්තර කරන්න යන්න ඉස්සෙල්ලා ලැජ්ජී වෙන්න කුක්කුච්චක වෙන්න. පරිස්සම් වෙලා කටයුතු කරන එකයි තියෙන්නේ. ඉතින් ඒවැනි වැඩ කරන මේ ශාසනයක අපි ඉන්න නිසා අපි සසරණයි. අසරණ නැහැ. නමුත් මෙවැනි ධර්මතාවයක් අද තියෙන ලෝකායත વિશે පලාතක නැහැ. ඒක හැම වෙලාවෙම තියෙන්නේ මේ පාස් වෙලා අනුන් අයට උඩින් කැපිපෙනිලා ඊර්ෂ්‍යා කරගෙන ක්‍රෝධ කරගෙන මාන කරගෙන මේ ගත කරන ජීවිතයක්. හැම ලැබීමකින්ම මේ මිනිස්සු මාන්නාධික වෙනවා. දේශපාලනෝච්ච තව තව හුලං ගන්නවකට. ආර්ථික විද්‍යාව ඊටත් වැඩිය හුලං ගන්නවා. සමාජ විද්‍යාවත් හුලං ගන්න. චාන්චල ඩෝංගල පිපුරුවාට පස්සේ කවුරක්වත් නැහැ. සරුවත් chance එක නිකන් පුම්බණ්ඩ යන්න එපා. අකුලගෙන නිහතමානීව යන්න පුළුවන් සද්දේය වස්තු තුනක් ඉස්සරහා තියගෙනයි අපි යන්නේ. බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ කියවා අපිට ප්‍රමාණ කරන්න බැරි උත්තරම වස්තු. ඒ අතෝ බලනකොට අපි කවුද? ආන්නේ විදිහට කටයුතු කරන යනවනම් මේ විඥානය නටන මායම විඥානයගේ මායාකාරී ස්වરૂපය අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි. නමුත් කියනවා වචනෙ කියනවා මේ විඥානය විශ්ින් ඇති කරන දේ සත්‍යයක් වගේම ඇති එකක් වගේම පෙන්ලා දුන්නට කවදාකවත් ඒක තුර සත්‍යයක් නැහැ ඇති දෙයක්ුත් නෙවෙයි ඒක හරියට කණ්ණාඩියකින් මූණ බලනකොට වගේ ඒක ඇතුලේ මිනිහෙක් ඉන්නා වගේ පේනකොට ඒ මූණේ පිළිඹුවේ පණක්වත් මොකක්වත් නැහැ. එදී අපි ඒකට එම් පටලවා ගත්තේ නැතුණාට රිලෙවෙක් දක්ව කණ්ණාඩිය මොකද කරන්නේ? ඔය මේ එළිය පහන් නැත කරපුවාම උන්ට මේනේ රිලෙවෙක්ම ඇතුලේ ඉන්න නිසා ඌ වෙනිටනවා කොනිටනවා කණ්ණාඩිය කඩනවා කණ්ණාඩිය යහපැත්තේ ඉන්න මිනිස්සු අල්ල ගන්න හදනවා ඒ jigatoම කරනකොට අපිට නම් hina යනවා ඒ වගේ තමයි මේ ප්‍රපංච ඇති කරන මිනිසයා දකින්නකොට සරුවචනරස වෙන්නේ කණ්ණාඩියක් අතරගත්ත රිලෙවෙක් වාගේ තමයි. මම හිතන්නේ බාගෙට hina වෙලා බලන ඉන්නේ ඒකයි ලෝකෙදියා. සරුවචනසේ කොච්චර කියලා දුන්නත් අපි හිතින් මවල දෙන හැම එකක්ම අල්ලනවා. අල්ලගෙන එහෙම අදුවට අල්ලපු ගෙදෙට්ටත් කියනවා. ඉතින් මේ වගේ උම්මත්තක තත්වයකදී එහෙම නැත්නම් අන්ධ භූත වූ ලෝකෙක ඉතින් සරුවචනන්සේ බුදු වුණාට පස්සේ ඉස්ලාම බණ නොකියන හිතපිය ගැන කොච්චර අවබෝධ කරගන්න පුළුවන්. මේ හැම දෙයකින්ම මාන්නක්කාරකම් ගන්න, සුකොපභෝගී වෙන්න, අනුන්ට කැපිපෙන්න දඟලන මේ ලෝකේ මේ බුදුහාමසගේ මේ නිහතමානී ධර්මය, සනාතන ධර්මය එහෙම නැත්නම් ගැටුමක් ඊර්ෂ්‍යාවක් ක්‍රෝධයක් මානයක් තුවන් තුවන් පේසුඤ්ඤම් කියන ගැටුමක් නැති මේ ධර්මය අහිංසකව ගමන් කෙරුවට කොහොමද මේ මාන්නකාර ලෝකෙට මේක කියලා දෙන්නේ කියන එක හරි අමාරුයි. ඒ නිසා බුදුසජාන් වහන්සේ කියන්නේ මේක අනුන්ට අවබෝධ කර දීම කෝක වෙතත් Tamange හිතට වද්දා ගත්තොත් ඒක තමයි අපිට කරන්න පුළුවන් නැත්නම් මට කරන්න පුළුවන් උත්තරම දේ. ඒ නිසා මම මොකට බන කියනවාද කියලා මට තේරෙන්නේ නැහැ. කවුරු හරි මේකෙන් මේ දිරව ගත්තොත් වටහා ගත්තොත් එතන විතරයි ශාසනය තියෙන්නේ. ඒ නිසා මේ මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ ඒ කාලේ තිබිලා තියෙන බරපතල චෝදනාවක් මේ වගේ දේවල් පොත්වලට දාන්න එපයි කියලා. මොකද දාපු ගමන් අනිවාර්යයෙන්ම විවේචනට ලක් වෙනවා. මොකද මේ ඒ වගේ අයිතිවාසිකම් ගන්න වෙන පිරිසක් ඉන්නවනේ. මාර බලවේග ඒගොල්ල කැමති නෑ. මේ වගේ සත්‍යයක් කියලා දකින්න. ඒ නිසා ඊශාන්සිගේ ගුරු හාමුදුරුවෝ ලියලා තියෙනවා මේක ලියන්න යන්න එපා. කියන්න යන්න එපා. කියපු ගමන් අනිවාර්යයෙන්ම මේ අයිතිවාසිකම් ගන්න අද ලෝකේ රණ්ඩු කරනවා. නමුත් මොකක් හරි එකට ඒ ශාංශික ලිව්වා. ඒපත මම පරිවර්තනයේ කොටයි මම දැක්කේ. ඒ ශාංශේ ලියලා තියෙනවා මේ මුළු බුද්ධ ශාසනයෙම තියෙන භාවනා කරන නැත්නම් සීල සමාධි ප්‍රඥා පුරණ මිනිහගේ පපුවේ මිස වෙන කොයක්වත් නැහැ. වෙන මොනම තැනක තිබ්බත් ඒවා නිකන් හුදු විඤ්ඤාති විතරයි සංඥා විතරයි නිකන් හතරමහා ධාතු විතරයි. ඒ නිසා අපේ හිත නැත්නම් අපේ సంతානෙ එකම චිත්තක්ෂණයට හෝ සීලෙන් අදි සීලයටපත් කරන උත්සාහයක් ගන්නවනම් චිත්ත භාවනා අදි චිත්ත භාවනාවක් බවට කරන උත්සාහයක් ගන්නවනම් ප්‍රඥා භාවනා අදි ප්‍රඥා භාවනාවක් බවට ගන්න උත්සාහයක් තියෙන එතන තමයි ශාසනය තියෙන්නේ. ඒ නිසා එවැනි චිත්තක්ෂණයක් පාසා සරුවචනාංශ විසින් අපෙන් බලාපොරොත්තු වෙන සේවක ශ්‍රාවකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන කෘත්‍ය සිද්ධ වෙන එකට අපි ලැබෙන අතිරේක ලාභය තමයි අපිට නිවන් හම්බ වෙන්නේ. අපේ ගමන ඉවර වෙන්නේ. ඒ නිසා ඒ සීලයක් සඳහා, සමාධියක් සඳහා, ප්‍රඥාවක් සඳහා ගන්න ප්‍රයත්නය පවා සාර්ථකත්වේ නෙමෙයි. ප්‍රයත්නයේ පවා බුද්ධ ආදී උත්තරන් වහන්සේලාගේ සාදුනාදයට හේතු වෙනවා. අපි උත්සාහ කරන්න ඕන පුළුවන් තරම් ප්‍රතිඵල ලැබීමෙන් මාන්නක්කාර වෙනවා වෙනුවට හේතු සම්පාදනයේ විතරයි මට අයිති කාරණාව ඵලාපේක්ෂාව නෙවෙයි. යම්ම තැනක ඵලාපේක්ෂාවක් එනවනම් අපි ඒකට කියනවා වැඩේ කරන්න ගන්න උනන්දුව කියලා. ඵලාපේක්ෂා නැත මිනිහ පෙළඹෙන්නේ නැහනේ. ඒ නිසා ආරම්භක යෝගාචරයට විශාල ඵලාපේක්ෂාවක් තියෙනවා. ඔය භාවනා දියුණු වෙන දියුණු වෙන දියුණු වෙනකොට ඒ පුද්ගලයාට එහෙම කවුරුත් තල්ලුවක් එහෙම නැත්නම් අසංස්කාරිකෝ මිසක සසංකාරිකෝ නෙවෙයි භාවනාවට යන්නේ. වෙන විදිහට කියනවා අහවල් දේ සඳහා භාවනා කරනවාද කියලාට නොතේරිය යනවා. මේක ලෝකායත විශේෂ සලකන්න බැරි වුණාට කජ්ජනීය සූත්‍රය හමාර කරනකොට සරුවත් සංසේ සඳහන් කරනවා නමෝ තේ පුරිසා ජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස තේනා විජානාමි යම්පි නිස්සාය ජායති යම් කිසි කෙනෙකුට වැටහෙනවා නම් මම මේ භාවනා කරන්නේ ඇයි කියලා වැටහෙන්නේ නැත්තම් අන්නේ උත්තම වූ පුරුෂයාට ඒ ආජානීය පුරුෂයාට নমස්කාර වේවා කියලා දෙවියෝ බ්‍රහ්මේ පවා වඳිනවා. සබාවනා කරන්නේ අපි මොන්නම දෙයක්වත් බලාපොරොත්තු වෙනවා නම් ඒක තුච්චයි පාහරයි. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා කියලා සරුවචනන්සේ දේශනා කළා කියනවා. ඒ කග්ගවිසාන සූත්‍රයේ අර්ථයක් පිණිස භාවනා කරන මේ මනුස්සයා අසුචි කියලා. මොනම අර්ථයක්වත් අපි මේකෙන් බලාපොරොත්තු වෙන්න අපිට අවශ්‍ය වෙලා තියෙන මේ ද්වේතාවය දැක ගන්න එකයි. මේක සම්මුති සත්‍ය මේක પરමාර්ථ සත්‍යයි කියලා දැකගන්න එක මිස මොනම තාන්නයක්වත් මාන්නයක්වත් ලාභයක්වත් සත්කාරයක්වත් ඉස්සර කර ගන්නවනම් ඒකේ ආධුනික යෝගාවචරයට ගැලපෙන වැඩක් මිසක් ආ දියුණු යෝගාවචරයට ගැලපෙන වැඩක් නෑ. ඒ නිසා යෝගාවචරය ඉස්සරහට යන්න යන්න යන්න යන්න ඒ යෝගාවචරගේ භාවනා වැඩපිළිවෙල සසංකාරික වෙන්නේ අසංස්කාරික වෙනවා. වෙන විදිහට තේනවනම් ඒක නිතිපතා බත් කනවා වගේ නානවා වගේ කන බොනවා වගේ නිතර භාවනා කරනවා. හැබැයි මොකටද කරන්නේ කියලා Tamanට වැටහෙන්නේ නැහැ. ඒ නිසා කියලා තියෙනවා මේ බුද්ධ ශාසනයේ ඒ ਸਰුවචනාංශනමක් පහළ වෙච්චාම 84000ක් ඇත්ත නිවන් දකින්නයි කියලා. ਸਰුවචනාංශ වැඩ ඉන්න කාලේ සෑහෙන නිවන් දැකලා තියෙනවා. නමුත් මේ තාක්කල් කිසිම කෙනෙක් නිවන් දැක්කයි කියලා පාටියක් දාලා නැහැ කියලා තියෙනවා. මොකද දකින්නකොට මිනිහා ඉවරයි. එයා තාන්න මාන්න ඒ ඔක්කොම ඉවරයි. ඒ නිසා අපිත් වැඩ පිළිවෙල යනකොට මේ අංග උස්සන කතා, ආඩම්බර කතා, එහෙම නැත්නම් අඬහැරපෑම්, එහෙම නැත්නම් පූජානම් මේ සෑම දෙයක්ම අපිට කියලා දෙන්නේ අපේ සබ්‍රක්‍මචාරින් වහන්සලා විතරයි. ඒත් ඒ වගේම මේක කියලා දෙන්න ඕනේ මේ පැහෙන්න නැතුව, පලාපේක්ෂා කරන්න නැතුව, හේතු සම්පාදනයේ 100 200ක් කරන්න පලාපේක්ෂා කරන්න නැතුව. අන්න එහෙමනම් ඒ භාවනා ජීවිතේට මොනම මාර බලවේගයක්වත් නැහැ. අවුරුදු 2600ක් පරණුනා කියලා තේරෙන්නේ නැහැ. හොඳට තේරෙන්න පටන් අරගනියේ නියතමානී අදහස එනකොට, ණයධානික අදහස එනකොට එදා මාතුගාම මේ මිගාර මාතු ප්‍රාසාදී ਸਰුවචනාංශයේ මේ බණ දේශනා කරනකොට කාය සාක්ෂි වශයෙන් බණහවු ඒ සංඝයා වහන්සේලාමලට මොන තරම් sannivedanayak වෙන්නද බුදුහාමසෝ සජීව වැඩ ඉඳගෙන ආන් මේ වගේ භාවනාවේදී ඒ ක්ෂණ සම්පත්තිය ඉදිරිපත් වෙනකොට නිහතමානී වෙනකොට අපිට කවදාකවත් හිතෙන්නේ අපි අවුරුදු 2600ක් පරණ වෙලා ඉන්නේ බුදුහාමර ඉන්න රටේ නෙමෙයි කියලා හිතෙන්නේ හරියට ධර්මයේ වැටෙනකොට සවැත්නුර ජේතවනාරාමේ සරුවච්චන් වහන්සේත් එක්ක ඉන්නවා වාගේ කියන සසරණකමක් වැටහෙනවා. අනේ එවැනි වැටහීමක් අරගෙන gedarat ගිහිල්ලා මේක දිගට පවත්වන්න මේ ධර්මදේශනාවත් දේශනා මාලාවත් මේ වැඩමුළුවත් භාවනා වැඩි වුණත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මම නතර කරනවා. ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. පැයකමාරක් විතර ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ දවසේ වැඩ කටයුතු නිම කරන්න කලින් මේ සම්බන්ධව කීව යුතු කළ යුතු යමක් තියෙනවා නම් අපි ඒකට අවස්ථාව සලසලා දෙමු. එහෙම නැත්නම් කියන්න කරන්න ප්‍රශ්න කරන්න දෙයක් නැත්නම් අපි ittavata chati gata sajjahana කිරීමේ දවසේ කටයුතු නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. මොනම දෙයක්වත් තේරිලා නැහැ ඒකයි. ඒක නිසා අපි යන් මේ වැඩ කටයුතු ඉවර කරලා ittavata chati gata sajjahana කරලා අපි අපේ වැඩක් බලාගන්න එකයි තියෙන්නේ.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 සාදු අනුමෝදාමි කමාමි කමිතබ්බං සුඛී හොතු සුඛී හෝතු සුවපත්ත්‍ත්වාසෝ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු සුඛී හෝතු සුපත්ති